හොඳයි සාදු කියන්න. ධම්මේ සවස් භාගයේ ධර්ම සාකච්ඡාවකයි ආරාධනාව ලැබිලා තියෙන්නේ. පළවෙනි එක ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම කාලයක සිට භාවනා වඩන කෙනෙක් මි. එදිනදා ජීවිතය තුළදී සතර කර්මස්ථාන හැකි අවස්ථාවන්හිදී සතර ඉරියව් තුලදී වඩමි. පසුව ආනාපාන සති භාවනාවද ද වඩමි. ඒ නිවැරදිද? මම ආරණ්‍ය සේනාසනයකට පැමිණ භාවනා වඩන ජීවිතයේ පළමු අවස්ථාව මෙයයි. ස්වාමින් වහන්සේ උපදෙස් දුන් පරිදි මගේ සිත දෙස බලමින් සිහියෙන් යුතුව සිටියෙමි. ආනාපාන සති භාවනාව වඩන අතරතුරදී සිත විටක අතීතයට දිවයයි මම ඒ බව හඳුනා ගනිමි විටක අනාගතයට දිවයයි ඒද හඳුනා ගනිමි විටක හිතවතුන් හා සංවාදයට පිවිසේ එසැනින් ඒද හඳුනා ගනිමි බොහොම අවස්ථාවලදී සිත සංවාදයට බරසේ දැනේ ඒ බව හඳුනා ගනිමි එසෙනින් වහා ආනාපාන සතිය වඩමි මාහට පුරුදු හුස්ම රැල්ල නාසයේ අගට බැලීමේ සිහිය පිහිටුවීමේ ක්‍රමයයි විටක හුස්ම රැල්ල ක්‍රමයෙන් කෙටි වී නැති වී යනුද දැනේ හුස්ම විටක උණුසුම්ය විටක සිසිල්ය මේ විනාඩි භාගයක අවස්ථාවකී තව විටක විනාඩියකි තව විටක තප්පර ගණනකි ඒද වෙනස් වේ ඒවා වෙනස් වීමද හඳුනමි මෙවන් අවස්ථාවලදීද ක්ෂණිකව හිත හිතවතුන් හා සංවාදයට අනුසුළුය එසැනින් ඒද හඳුනාගෙන නැවත හුස්ම රැල්ල කෙරෙහි සිත පිහිටුවමි මට හැඟෙන පරිදි දැනෙන පරිදි මගේ සිත බෙබඳුයි ගරු ස්වාමින් වහන්සේ මාහට අනුකම්පාවෙන් ගැළපෙන අවධාන හා උපදෙස් දෙනු මැනවේ. පොදු ප්‍රශ්නයක් හැටියට අපිට සලකන්න පුළුවන්. පළවෙනිම කාරණාව තමයි කාලයක සිට සතර කර්මස්ථාන හැකි අවස්ථාවන්හිදී සතර ඉරියව් තුලදී වඩමි කියන කාරණේ පසුව ආනාපාන සති භාවනාවද වඩමි. ඒ නිවැරදිද? මේක නිවැරදි වැරදි බව පෙනෙන්නේ තම තමන්ගේ භාවනා ශක්තිය තුලයි. ඒ ප්‍රධානම වශයෙන් ප්‍රධානම කර්මස්ථානය තමයි ආනාපාන සති කර්මස්ථානය. ආනාපාන සතිය අපි ආරම්භ කළොත් සාමාන්‍ය වශයෙන් මේ ආරම්භ කරන්න ඉස්සෙල්ලා ප්‍රථමයෙන්ම නවකේ බුදුගුණ වඩනවා ටික වෙලාවක්. සමහර විට දවසක් විතර බුදු ගුණ වැඩිම කරන්නේ. ඉතිපිසෝ ගාතාව සජ්ජායනා කරනවා. තවදුරටත් ඒක දියුණු වෙනකොට එක එක ගුණය පමණක් සිතට අරගෙන ස්වල්ප වෙලාවක් එක ගුණයක් වඩනවා. එහෙම එක ගුණයක් වඩද්දී ඒක හොඳට හිත ගැළපිලා ඒකේ හිත තැම්පත් වෙනවා නම් සාන්ත වෙනවා නම් සිතුවිලි වලින් බැහැර වෙනවා නම් එහෙමනම් දිගට මේ බුද්ධානුස්සතිය වඩලා උපචාර සමාධිය වලට යන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි ලක්ෂ ගුණය තුන්වෙනි ගුණය වශයෙන් එකින් එකට මාරු වෙවි. උන නාමයේම මේ විදිහට උපචාර සමාධි දක්වා භාවනා කරන්න පුළුවන්. ඒ වගේම සමහර අය මෛත්‍රී භාවනාවෙන් ආරම්භ කරනවා සමහර අය. මොකද පහසු නිසා මෛත්‍රිය Tamanටත් ස්වල්ප වෙලාවක් කරලා ඊට පස්සේ තමන්ගේ ගරු කටයුත්තෙක් තෝරගෙන ගරු කටයුත්තාට ඔව් ගරු කටයුත්තියක් ස්ත්‍රී පක්ෂේ තෝරාගෙන ඒ අයට එක්කෙනෙකුට මෛත්‍රී වඩනවා ඒ විදිහටත් කරනවා එම යම්සි වෙලාවක් කරලා සමහර සාමාන්‍ය තත්වයකට හිත තැම්පත් වුනහම ආනාපාන සතිය ආරම්භ කරන්න පුළුවන්. මේ සමහර අයට මේ බුද්ධානුස්සතිය එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව කරද්දි ඉබේට ආනාපාන සති භාවනාව පහළ වෙනවා. ඒ හැම අවස්ථාවක් වුණොත් වඩාම පහසුයි. ඒ ආනාපාන කර්මස්ථානයේ පෙරටු කරගෙන භාවනාව වඩන්න. තවත් කාරණයක් තියෙනවා බුදුරජාන් වහන්සේ අංගුත්තර නිකායේ සූත්‍රය එකක් සඳහන් කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම මෙයා කායගත සති භාවනාවේ යෙදෙන අය අනිවාර්යයෙන්ම මෛත්‍රියත් ඒ වගේම අසුබ භාවනාවත් ආනාපාන සති භාවනාවත් වඩන්න ඕනේ කියන කතාවකුත් තියෙනවා. ඒක අපි අද හවසට ඒ පිළිබඳ දේශනාවට අපි ඇතුළත් කරනවා ඒක. ඒ නිසා ආනාපාන සති භාවනාව පටන් ගන්න ඉස්සෙල්ලා සුළු වශයෙන් මේ අනිත් කර්මස්ථාන පුරලා ආනාපාන සති භාවනාවට යන්නේ ඒක පහසුයි කියලා හිතෙනවනේ ඒක හොඳයි. එහෙම නැතුව මේ කර්මස්ථානයේ පටන් ගන්නකොට ආනාපාන සතිය හොඳට මතුවෙනවා නම් අනිත් ඒවා ගැන සොයසා ඉන්නවට වඩා තමන්ගේ ආශ්වාස ප්‍රශ්වාසයට හිත පිහිටවන එකයි හොඳ. ඒ නිසා ඊකට මේක වඩන්න අපහසුයක් දැනෙන වෙලාවට හිත තැම්පත් කරගන්න බැරි වෙනකොට පුළුවන් වෙනවා බුද්ධානුස්සතිය එහෙම නැත්නම් මෛත්‍රිය වගේ කර්මස්ථානයකට මාරු වෙන්න. සතර කර්මස්ථානයේ විශේෂයෙන්ම අසුභ භාවනාව කිරීමෙන් ඒ හිතේ බහැරට දුවන ගතිය නතර කරන්න පුළුවන්. ඒ වගේම මේක කියනවා සමහර වෙලාවට සංවාදවල පැටලෙනවා කියලා හිත. ඒක ආනාපාන සතිය කෙනෙකුට ස්වභාවික දෙයක්. ඉතින් සතිය හොඳින් ඔසවලා තබා ගත්තේ නැත්නම් සිත දුවනවා. Tamanට හොරෙන් සිත පැනලා යනවා. කර්මස්ථානයේ තුලින්මයි අරමුණක් සොයාගන්නේ පැනලා ඒ නිසා ප්‍රවේසම් වෙන්න ඕනේ. හිත ආනාපාන සතියේ මතකය ගිලිහෙන්න නොදී තබා ගන්න. ඒකමයි මේ සිතුවිලි වලට තියෙන ප්‍රතිකර්ම. එතකොට සමහර වෙලාවකට හුලන් රැල්ල ක්‍රමයෙන් කෙටි වී නැති වී යනුද දැනේ. හුස්ම විතක උණුසුම්යේ සිසිල්ය. මේවා ආස්වාස ප්‍රස්වාසයේ යෙදෙනකොට හිත තරමක් දුරට තැම්පත් වෙනකොට මේ ධාතු කර්මස්ථානයේ ලක්ෂණ මතුවෙනවා. උණුසුම් සිසිල් කියන්නේ තේජෝ ධාතුවේ ලක්ෂණ දෙකක්. ඉතින් ඒවා වරින් වර මතුවෙන්න පුළුවන්. හැබැයි ආනාපාන කර්මස්ථානයෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ එහි නියම ප්‍රතිඵලය වන සම්මා සමාධිය කියන චතුත්ථ ධානික සමාධියටපත් වෙන්න නම් මේ උණුසුම් සිසිල් ආදී ධාතු ලක්ෂණ වලට හිත යවන්නේ නැතුව ප්‍රධාන වශයෙන්ම ස්වභාවිකව සිදුවෙන ආස්වාස ප්‍රස්වාසයට මෙහිත තබන්න ඕනේ. එහෙම කිරීම තමයි හොඳ. එහෙම නැත්නම් කර්මස්ථාන දෙකක් වෙනවා. මොකද ධාතු කර්මස්ථානය ආනාපානයට බාධාවක්. අපි විපස්සනා කරනවා නම් ආනාපානය තුලින් අන්න එහෙනම් අපි ආස්වාස ප්‍රස්වාසය හරහා මතුවෙන ධාතු ලක්ෂණ අපි අරමුණු වශයෙන් ගන්න. එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාසයේ ස්වභාවික හුස්ම රැල්ල කෙරෙහි හිත යොමාගෙන ඉන්න ඕනේ. හොඳයි. පින්වන්ත ස්වාමීන් වහන්සේ හුඟක් පින් තියෙනවා. පිය කරු සුසුම් රැල්ලේ අද දෙවැනි දවස. මාහට ඇති ප්‍රශ්නය නම් සිත විසිරී නොයයි ආස්වාසේ ප්‍රස්වාසයේ හොඳින් සිත පිහිටයි වේගයෙන් ආස්වාසයත් ප්‍රස්වාසයත් සිහි කරන කරන්න බැරි තරමට ආශ්වාස ප්‍රශ්වාසයේ එක ළඟම පවතී මේ පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. මොනවාක්වත් කරන්න දෙයක් නැහැ. ස්වභාවිකව ඉබේට මේ ආශ්වාස ප්‍රශ්වාස සිදු වෙනවා නම් ඒ පිළිබඳ අවධානයෙන් ඉන්නවා මිසක් වෙන කරන්න දෙයක් නැහැ. එතකොට සිහි කරන්න ආශ්වාස ප්‍රශ්වාසයේ සිහි කරන්න බැරි තරමට එක ළඟම පවතිනවා. නෑ වෙන් වශයෙන් සීකරන් දුම්නාවක් නෑ. ආශ්වාස ප්‍රශ්වාස සිදු වෙනවා එහෙම නැත්නම් හුස්ම ගන්නවා කියන සංකල්පයේ හිත පිහිටෝගෙන ඒ සිදුවෙන දේ දැකමින් ඉන්න පුළුවන් නම් ඒවා පිළිබඳ වෙන්වෙන්ව සලකන්ටවත් සීකරන්ටවත් අවශ්‍ය නැහැ. ඒ తත්වය හොඳයි. ඒක එහෙම දිනු වෙන්න ඉඩ දෙන්න. කරුණසමෝ පරයන්කේ හිඳින විට ආනාපාන සතිය වඩමින් සිටිනවා ටික වේලාවකින් හුස්ම ඉහළ පහළ යන බවක් නොදැනී ශබ්ද ඇසෙන්නේ නැහැ මට ගොඩාක් වෙලා එලෙස ඉන්න පුළුවන් ඒත් මගේ ඇස් දෙක හිර වෙලා තියෙනවා ඇස් අරින්න බෑ ඒ එත හේතුව දැන ගැනීමට කැමති සතිය වඩමින් සිටිනවා හුස්ම ඉහළ පහළ යන බවක් නොදැනී ශබ්ද ඇසෙන්නේ නැහැ. හෝ හුස්ම ඉහළ පහළ යන බවක් නොදන්නවා වුණාට හුස්ම ගන්නවා කියන සංකල්පය Tamanට දැනෙනවා නම් ඒ හොඳටම ඇති. හිත එහි තැම්පත් වෙලා තියෙනවා නම් ඒ තමයි අවශ්‍යතාවය. ඒ වගේම ශබ්ද ඇහෙන්නේ නැහැ. හිත ඒ කර්මණකටපත් වෙනකොට අනිත් ඉන්ද්‍රියයන් වෙත නොයන නිසා ශබ්ද ඇහිම අඩු වෙලා යනවා. සමහර වෙලාවට හොඳටම ඇහෙන්නේම නැහැ. මොකද සමාධිමත් ගතිය වැඩිනම්. හුඟක් වෙලා එලෙස ඉන්න පුළුවන්. එහෙත් මගේ ඇස් දෙක හිර වෙලා තියෙනවා. ඔව් සමහර විට ඇස් දෙක එහෙම නැත්නම් කම්බුල් නලල හිස පිටිපස්ස වගේ පැටි තදෝ ස්වභාවයක් දැනෙන්න පුළුවන්. ඒක දුක්ඛ ස්වභාවයක් නැත්තම් සාමාන්‍ය තදවීමක් වගේ දෙයක් නම් ඒකට වරදක් නැහැ. දුක්ඛ ස්වභාවයක් වුණත් පීඩාකාරී නැත්තම් තරමක් වෙලා ඒ නොසලකා ආශ්වාස ප්‍රශ්වාසයෙන් ඉන්නකොට ඒක මගහැරලා යනවා. දැන් මේ තියෙන தത്വයට අකමැති නිසා ඒ බහැර කරගන්න තියෙන යම් කැමැත්තක් නිසා ඒ තද ගතිය එහෙම හිටනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ගැන සැලකන්නේ නැතුව ආශ්වාස ප්‍රශ්වාසයට මෙහිත යොදන්න ඕනේ. දැන් මේ විදියට හුඟ වෙලාවක් ඉන්න පුළුවන් නම් හිත පිට යන්නෙත් නැත්තම් ඒ ආශ්වාස ප්‍රශ්වාසය නොදැනීම ගිහිල්ලා නම් මේක සමාධිමත් ගතියක්. එහෙම සමාධිමත් වෙලාවට 90ක් දෙනාට යම් නිමිත්තක් ආලෝක නිමිත්තක් පහළ වෙනවා. සමහර කෙනෙකුට නොවි තියෙන්නත් පුළුවන්. එහෙම ආලෝක නිමිත්තක් තියෙනවා නම් Taman වෙලාගෙන වසාගෙන ඒක තුල තනි වෙලා ඉන්නවා නම් ඒක සමාධියේ සැහැණ පරිණත භාවයක්. එහෙම බාධාවක් නැත්නම් එහෙම ආලෝකිකුත් නැත්නම් ඒ ආස්වාස් ප්‍රස්වාසයේ සිදුවෙන ආකාරය එහෙම නැත්නම් ඒ හිත තැම්පත් වෙලා ඉන්න විදිහටම තව ටිකක් ඉන්න බලන්න. මේ විදිහට දිගටම හැම ආසනයකම සිදු වෙනවා නම් පුද්ගලිකව හමු වෙලා ප්‍රතිස්කත යුතුයි. මේ අර මුල් එකේ කොටසක් වෙන්න ඕනේ නේද? තුන කියලා දහලා තියෙනවා මගේ නිවසේදී දැනට මාසකට පමණ පෙර ආනාපාන සතිය වඩමින් සිටින විට මගේ ඇස් දෙකට ටෝච් එකක් ඇල්ලුවාසේ එලියක් වෙහිදී තප්පර දෙකක් වැනි කාලයකදී නැතුව ගියේ. එමේ එළිය ලානිල් හා සුදු පැහැ මිශ්‍ර වූ සෞම්‍ය එළියකි ආලෝකයකි. ඊට දවස් දෙකකට පසුද එලෙසම සිදුවිය. දෙවැනි දිනේදී සූර්යාලෝකයේ බඳු ආලෝකයක් ඇස් දෙකට ටෝච් එළියක් ඇල්ලුවාසේ වී නොපෙනී ගියේ. මේ අවස්ථා තුනදීම මම එය නොසලකා හැර හොරන් රැල්ල ගැන අවධානය යොමු කරමින් භාවනා කෙරෙමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම මේ වටහාගත යුත්තේ කෙමදු පරිදිද? ආරණ්‍ය සේනාසනයේ භාවනා වැඩසටහනට පැමිණි දෙවැනි දිනේදී එනම් 25 වෙනි දින ආනාපාන සතිය වැඩිීමේදී කොළ පාට මීදුම් වැනි සුදු පාට ආලෝක ඇති වී තප්පර දෙකකදී පමණ නැති වී ගියේ. මම ඒද නොසලකා හැර භාවනාව දිගටම වැඩිවීම කෙනෙක් බඳු අවස්ථාවක්ද? අද 26 වෙනි දිනේ උදෑසන ආනාපාන සතිය වැඩිීමේදී සුදු අලියෙක් කොණ්ඩවැල නළලේ තබාගෙන මා දෙස බලා සිටියේය. තප්පර දෙකකදී පමණ නැති විය. සිත දෙස බලා සිටින්නේ ඔබ වහන්සේ දුන් උපදේශ පරිදි භාවනා වැඩිීමේදී මගේ සිත මුරණ්ඩු බව දැන බවද එක තැනක තබා ගැනීමට බොහෝ අපහසු බවද හිතුවක්කාරී බවද එහෙත් ඒ බව මට දැනෙන බවද පවසා සිටිමි. අලියාගෙන් සංකේතවත් වූයේ මාගේ සිතද මම කොහොමද මගේ සිත මෙල්ල කරගත යුත්තේ? වරදක් ඇතොත් සමාවෙමි. මේ ආනාපාන සතිය වඩද්දී සමහර අයට විනාඩියක් දෙකක් තුනක් හිත විසිරෙන්නේ නැතුව පිටට යන්නේ නැතුව අතීත අනාගත වලට යන්නේ නැතුව ආනාපානයේම පවත්ද්දී ආනාපානයේ සියුම් වෙලා පෙනෙන නොපෙනෙන ගානටපත් වෙනකොට මේ වගේ ආලෝක පහළ වෙනවා. සමහර වෙලාවට මීදුමක් වගේ සුදු වලාකුලක් වගේ එහෙමත් නැත්නම් යම් මලක් වගේ සංකේතයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ වරින් වර විදුලි පන්දම් මුහුණට අල්ලනවා වගේ ටිකක් සැර එලිත් පහළ වෙනවා. සමහර වෙලාවට එලි ලොකු වාහනයක ලාම්පුවක වගේ විශාල සැර එලියක් වගේ ඈත ඉඳලා Taman දෙසට ගමන් කරන බව පේන්න පුළුවන්. ඒ වගේම ඉරු එළිය පායලා තියෙනවා වගේත් පේන්න පුළුවන්. සුදු එළිය එහෙම නැත්නම් ලානිල් පැහැය ලානිල් පැහැය කියන්නේ අලු පැහැය වගේ දෙයක් ඒක තමයි උලින් ඇති වෙන්නේ ඒ පැහැය පහ වෙනකොට සුදු පාට වෙනවා සමාධිය දියුණු වෙද්දී නිසා වරින් වර මේ වර්ණ වෙනස් වෙන්නේ හිතේ පවතින ඒකාග්‍රතාවයේ ස්පාත් බව උඩයි ඒ නිසා මේ දකින දේවල් ඔක්කොම සමාධි නිමිති මේවා පහළ වෙන්නේ ආනාපාන සතියේ හිත පැවැත්වීම නිසා අකණ්ඩව. ඒ නිසා මේ පහළ වෙන එලි Taman ඉදිරියේ කිසිවක් දැස නොබලා අර සුලන් රැල්ල තිබුණු තැන සුලන් රැල්ල නැති වුණත් ඒ ස්ථානය මුල් කරගෙන කේන්දර කරගෙන හිත තබාගෙන ඉන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම මේ අලියෙක් වෙනුනෙත් ඒකත් සමාධි නිමිත්ත සමහර වෙලාවට බුදු පියාණන් වහන්සේ විදිහට ජීවමානව පේනවා. සමහර වෙලාවට බුදු පිළිමයක් වශයෙන් පේනවා. එමත් නැත්නම් සතෙක්, සමනලයක්, මලක්, කිරුවෙලිය, මණික් ආදී මොකක් හෝ වෙන්න පුළුවන්. කෙසේ වෙතත් අපි ඒක සමාධි නිමිත්තක් බව පමණක් දැනගන්න ඒ කියන්නේ භාවනාවේ දියුණුවක් සිදු වෙන පවතින නිසා වෙන්නේ මේවා වරින් වර වෙනස් වෙනවා. නැවතත් මේ කිසිවක් නැතුව එපා වෙන තත්යකටත්පත් වෙනවා. හිත විසිරෙනවා. එතකොට උත්සාහවන්තව හිත කලබල කරගන්නේ නැතුව ඒ ආස්වාස් ප්‍රස්වාසයේම හිතේ පවත්වාගෙන ඉන්න උත්සාහ කරන්න. එතකොට නැවත නැවතත් සමාධිය දියුණු වෙයි. පුනරුත්පත්ති වශයෙන් බුදුදහම මේ විස්තර වන්නේ කුමක්දයි හැඳින්වීමක් කරන මෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටින. පුනරුත්පත්ති පුනර්භවය කියලා වචන දෙකක් තියෙනවා බුද්ධ ශාසනයේ. පුනරුප්පත්තිය කියන්නේ නැවත ඉපදීම. ජාතිය. මේ ජාතියට හේතු වෙන්නේ පුනර්භවය. භවපච්චයා ජාති. භවයේ නිසා තමයි ජාතිය පහළ වෙන්නේ. භවය කියන්නේ උපාදානයේ නිසා නැවතත් යම් කර්මයකින් මතු අනාගතයේදී උප්පත්තියක් ඇති කිරීමට නැත්නම් ජීවයක් පහළ කිරීමට ඇති ශක්තියට කියනවා භවය කියලා. ඒ භවය නිසා ලැබෙන ප්‍රතිඵලය තමයි පුනරුත්පත්තිය. මේ උත්පත්තිය කියලා කියන්නේ මෞපිය එක්වීම වෙන අවස්ථාවේදී හෝ ඊටාම ආසන්න වේලාවකදී අර යුක්තාණුවට යම්සි විඥානයක් බැස ගන්නවා. ඒ විඥාණයට ශක්තියක් නැහැ. කොතනකින් හෝ චුත වෙච්ච සත්වයේ මොහොතේ යම්කිසි ආත්ම භාවයකින් චුති වෙච්ච විඥානය තමයි මේ වෙලාවේ මෙතෙන්ට පහළ වෙන්නේ බැසගන්නේ මේ විඥානයත් යම්කිසි ජීවයෙකුගෙන් පිට වෙලා අහසේ පා වෙලා එන දෙයක් නෙවෙයි අවසාන සිත චුත් චුතිසිත නිරුද්ධ වන හැටිය ඒ චුතිසිතට ඉස්සල්ලා සිතට අරමුණු වුණු ඒ අරමුණේ අනුව යම්කිසි විඥානයක් ඒ ශක්තිය නිසා මේ මව කුස තුල පහළ වෙනවා. ඒ පහළ වෙන්නකොට මුළු ශරීරයම පහළ වෙන්නේ නැහැ. එක්තරා කොටසක් විතරයි පහළ වෙන්නේ. කියන්නේ ඇස කන නාසය දිව හැර අනිත් කොටස් පහළ වෙනවා. හෘදේ වස්තුව හිත පවතින්නේ හෘදේ වස්තුවේ. ඒ නිසා හෘදය කේන්දර කරගෙන විඥානය පහළ වෙන නිසා හෘද වස්තු රූපය ඇති වෙනවා. ඒ වගේම ස්පර්ශයට දැනෙන කාය ප්‍රසාදයේ සත්‍ය කාය තියෙනවා විඥානයේ පහළ වෙන්නේ. අනිත් එක ස්ත්‍රී පුරුෂ භාවයක් තියෙනවා. ඒ නිසා භාව රූපෙකුත් තියෙනවා. මෙන්න මේකයි පුනරුත්පත්තිය කියන්නේ. මේ පළවෙනි චිත්තක්ෂණයේදී පමණයි මේ විදිහට වෙන්නේ ඊළඟ චිත්තක්ෂණයේදී ඒ සිත අහෝසි වෙලා අනිශ්චිත උපදිනකොට මේ රූප ඔක්කොම වෙනස් වෙලා ඒක නැතු වෙනකොට ඊළඟ ෂණයේදී පහළ වෙනවා අසකනනාසය දිව ආදී කොට ඇති සියලුම ඉන්ද්‍රියන් පාලනය. ඒකට තමයි පුනරුත්පත්තිය කියන්නේ. මේ පුනරුත්පත්තිය සිදුවෙච්ච වෙලාවේ යම් විඥානයක් මේ ලෝකෙට මේ අපසට බැහැගත්තද ඒ විඥාණයමයි මුළු ජීවිත කාලය තුලදී අපි නිදිගත් වෙලාවට සිහි නැති වෙලාවට ඒ විඥාණය තමයි නැවත නැවත පහළ වෙවි නැති වෙවි පවතින්නේ. යම් වෙලාවකට කියනවා භවංග සිත කියලා. යම් වෙලාවකදී මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ස්පර්ශයෙන් ඉමන සම්මනසින් යම් අරමුණක් ගන්නවාද අන්නේ අරමුණ ගනිද්දී අර භවංග සිත යටපත් වෙලා නැති වෙලා ඒ වෙනුවට මේ ඉන්ද්‍රියයන් පාදක කරගෙන විඥානයේ පහළ වෙනවා කාය විඥානයේ චක්කු විඥානයේ සෝත විඥානයේ ආදී වශයෙන් පහළ වෙනවා ඉතින් යම්සි වෙලාවක අපිට මේ අරමුණු කෙරෙහි උනන්දුවක් නැත්තම් ඡන්දයක් නැත්තම් සිත නැවතත් கிඳා බහිනවා ඒව අත්තරිනකොට අර ස්වභාවික සිත උප්පත්ති සිතම නැවත නැවත පහළ වෙන්න පටන් ගන්නවා මේ විදිහට ගිහින් අවසානයේදී අපි චුතිය කියන්නේ මෙන්න උප්පත්ති සිතම භවංග වශයෙන් ජීවිත කාලය තුළ පැවතිලා අවසාන වශයෙන් නිරුද්ධ වෙලා යාම. මේකට කියනවා අපි මරණය කියලා. මේක තමා උප්පත්තිය සහ පැවැත්ම සහ මරණය. වෙනත් විස්තර තියෙනවා නම් අහන්න ඕනේ. දන්නේ නැත්නම් කියා දෙන්න. අපිට පළවෙනි ධානයට පැමිණි විට කොපමණ වේලාවක් සමාධියේ රැඳී සිටිය හැකිද? පළවෙනි ධානයේ විස්තර සහිතව පහදා දෙන්න. භාවනාවට වාඩි වී විනාඩි 20ක් පමණ ගතවන විට සමාධියේ වැඩේ. අම් මොකද තේරෙන්නේ නැති වචනයක් තියෙනවා. කොන්ද පස්සට යනවා වගේ දැනේ. කඳ කෙලින් තබා ගැනීමට අපහසුය. පහදා දෙන්න. පළවෙනි එකට උත්තරේ තමයි පළවෙනි ධානයේට පැමිණි විට කොපමණ වේලාවක් සමාධියේ රැඳී සිටිය හැකිද? පළවෙනි ධානයේ විස්තර සහිතව පහදා දෙන්න. පළවෙනි ධානය කියන්නේ ධානාපාන සතිය උදාහරණයක් ඇටියට අරගෙන වැඩුවොත් මේ ආනාපාන සතියේ සිහිය පවත්වමින් ඉඳීමේදී මේ එස්සියුම් වෙලා දැනෙන නොදැනෙන තත්ත්වයටපත් වෙලා ඒ ස්ථානයේ සිට ඒකාග්‍රතාවයටපත් වෙනකොට තමන් ඉදිරියේ අර කලින් ප්‍රකාශ කළා වගේ සමාධි නිමිති පහළ වෙනවා. සමහර අයට දුරින් ආලෝක පහළ වෙනවා, විදුලි කොටන්නා වගේ පහළ වෙනවා, මල් පිපෙනවා වගේ, තරු කැට වගේ එහෙමත් නැත්නම් වලාකුළු රොදවල් කැරකෙනවා වගේ පහළ වෙනවා. ඒවා විවිධ විදියට විවිධ රූප ගනිමින් චලනය වෙනවා සත්ත්ව රූපත් ගන්න පුළුවන්. මේවා ගැන නොසලකා රාම්නා පානසතිය සිදුවෙන ස්ථානයේ ඒ සංසිද්ධිච්ච ස්ථානයේ හිත පවත්වන්නට ශක්තියක් ලැබුණොත් සිතුවිලි වලින් බැහැර වෙලා ඒ වගේම යම් වෙලාවක් විනාඩි 10ක් 15ක් තරම්වත් හිත පවත්වන්නට හැකි වුණොත් මේ තමන් ඉදිරියේ ඇති වෙන මේ සමාධි නිමිති වල චලනයේ නැති වෙලා ඒක ඒකග්ග ඒකාග්‍රතාවයකටපත් වෙලා එක ආලෝකයක් බවටපත් වෙනවා. ඒ ආලෝකය සාමාන්‍ය වශයෙන් බොඳ වෙච්චි හඳ එලියක් වගේ නැත්තම් සන්ධ්‍යා භාගයේ අහසේ එළිය වගේ අරුණෝදයේ පළවෙනි සුදු පැහැති එළිය වගේ එළියක් පහළ වෙනවා. මේ එළිය සමහර විට Tamange නාසිකාග්‍රාවයම පහළ වෙන්නටත් පුළුවන්. සමහර අයට දුරින් පහළ වෙන්නටත් පුළුවන්. දුරින් පහළ වුණොත් අපි ඒ දේශ නොබ ඒ දේශ නොබලා ආස්වාස ප්‍රස්වාසයේ තිබූ ස්ථානයේ මිහිත පවත්මින් සිටින විට ඒ ඒකාග්‍රතා ශක්තිය නිසා ආලෝකයේ ටික ටික වැඩි වෙවි හතර අත වීදෙමින් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තමන් කරා ගමන් කරනවා. ඇවිල්ලා තමන්ව වෙලා ගන්නවා, වසා ගන්නවා. ඒකට කියනවා අපි සමාධිය කියලා. ඒක ඊටාම ලාමක උපචාර තත්ත්වයක්. නමුත් මෙන්න මේ තත්ත්වයේ වැඩි වෙලාවක් පවතින්නේ නැහැ. හිත නැවතත් මිදිලා අර ආලෝකයේ ඈතට ගමන් කරලා තමන් වෙන් වෙනවා. මේ විදිහට වරින් වර වරින් වර සිදුවේවි. යද්දී අතරින් පතරට හිත බැහැරට ගමන් කරන්නටත් පුළුවන්. අහසට පොළොව වගේ මේ තිබු සමාධි තත්වයේ නැති වෙලා හිත ඊටාම දරනඩු විසියට වික්ෂිප්ත වෙන්නත් පුළුවන් ටික වෙලාවක්. නැවතත් අපි තරහ නොවි කලබල නොවි ඒ తත්වයේ හිතින් දැනගෙන මධ්‍යස්තව අරමුණට සිත යොමු කළොත් නැවතත් අර ආලෝකයේ වැඩිලා සමාධි නිමිත්ත තමන් කරා පැමිණලා ඒ සමාධි ආලෝකයට තමන්ව ඇතුල් කරගන්න. ඒ සමාධියේ පසු වෙනවා. මේ මේ ආකාරයට ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි වෙවි දිනපතා දිනපතා වැඩි වෙවි සමහර විට අද වැඩි වුණත් හෙට අඩු වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ ගැන කලබල නොවි හොඳට සාන්තව බොහොම සිහියෙන් මේ කටයුත්ත කරගෙන යනවා නම් යම් වෙලාවකදී මේ ආලෝක නිමිත්තට Tamange සිත ඇතුළත් වෙලා පැය භාගයක් විතර ඉන්නකොට මේ ආලෝකය වැඩිලා ප්‍රභාස්වර තත්වයකටපත් වෙනවා රංමන් පැහැයකට වගේ හැරෙනවා. අන්න ඒකට අපි කියනවා පටිභාග නිමිත්ත කියලා. ඒ පටිභාග නිමිත්ත පහළ වෙන්නේ ධාන සමාධියක් තුළදී මෙතෙක් පැවති උපචාර තත්වයෙන් එහෙම නැත්නම් කාමාවචර තත්වයෙන් ගිලිහිලා උපචාර තත්වයෙන් පසු වෙලා රූපාවචර තත්වයට යනකොට එහෙම නැත්නම් අපි ධාන තත්වයටපත් වෙනකොටයි මේ රංමම් පැහැයක් අරගෙන ලාවට ඊටමත් දීප්තිමත් එළියක් බවටපත් වෙලා ඒ තුල තමන්ගේ සිත ඒ තුලට නිදන්ගත වෙනවා මෙන්න මේකට ධානය කියනවා මේ தත්ත්වය වුණත් වැඩි වෙලා නොපැවතී නැවතත් ඒක දුර්වල වෙලා ඒ ප්‍රභාස්වර தත්ත්වයේ ගිලිලා සුදු ආලෝකයේ බවට පත් වෙලා ආඩු වෙන්න පුළුවන් සමාධි ගතිය මේ වගේ සිදුවෙමින් යද්දී යම් වෙලාවකදී මේ ප්‍රභාස්වර தත්ත්වයේ විනාඩි 35ක් 40ක් 50ක් කෝ පැයක් අකණ්ඩව හිටින්න පුළුවන් වුණා නම් අන්න ඒ වෙලාවට බාහිර ලෝකයෙන් තමන්ගේ මේ අසකනාසය දිවාදී කියන ඉන්ද්‍රියන් ඈත් වෙලා ඒකාග්‍රතාවයටපත් වෙලා හුදෙක් අවධානයක් තියෙන සමාධියක් තුල ඉන්නවා අතීත අනාගත වශයෙන් තමන්ගේ හිත දුවන්නේ නැතු. ඒ වෙලාවට තමන්ට පාලනයක් නැහැ. මෙන්න මේ தત્ත්වේ පැයක් විතර හෝ විනාඩි 45ක් විතර වුණාට පස්සේ ඉබේට හි ශක්තිය අඩු වෙලා තමන් මෑත් වෙනවා. එතකොට අර තිබිච්ච ප්‍රතිභාග නිමිත්ත තමන් ඉදිරියේ ඈතින් නතර වෙනවා. ඉතින් ඒ තුලට නැවතත් හිත යොමු කරලා බලාගෙන ඉන්නකොට නැවතත් එන්න පුළුවන් සමාධිය. නමුත් වෙහසනම් ඔච්චර වෙහසුණත් නැවතත් ඒක ගන්න බෑ. ඒ නිසා අරමුණෙන් ඈත් වෙලා ඒ පරයන්කෙන් ඈත් වෙලා වෙනත් කටයුත්තක යෙදලා පැයකටමාරකට පස්සේ පැයකට පැයකමාරකට විතර පස්සේ නැවතත් අර විදියට වාඩි වෙලා ආනාපාන සති චිත්තද යොමු කරනවා. එහෙම යොමු කරපු වෙලාවට ඉබේටම වගේ අර ප්‍රතිභාග නිමිත්ත පහළ වෙලා ඒ තුලට හිත ඇදගෙන සමාධිය වැඩෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට වරක් දෙකක් පිට පිටම විනාඩි 45ක් හෝ පැයක් ඉන්න පුළුවන් වුණා නම් ඒ අවස්ථාවේදීම නැවතත් නැගිටින්නේ නැතුව දැස අරින්නේ නැතුව තමන්ගේ ධානාංග පරීක්ෂා කරලා බලලා සමාධිය ස්ථිර කරගන්න එහි අපි කියනවා එහි වශීතාවය අපි ඇති කරගන්න ඕනේ. වශීතාවය ඇති කරගත්තට පස්සේ ධානය පිරෙන්නේ නැහැ. Tamante යාණිය තියෙනවා අවශ්‍ය වෙලාවට අදිෂ්ඨාන කරලා නැගලා යන්න පුළුවන්. එයින් පස්සේ විපස්සනා කරන්න පුළුවන් කැමතිනම් එහෙමත් නැත්නම් 2 3 4 ආදී වශයෙන් චතුත්ථ ධානය දක්වා යන්න පුළුවන්. ගිහිල්ලා ඉතාමත් ප්‍රබල පළවෙනි ධානයේදීම පහළ වෙන තමන්ගේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියයන් එතරම් උසස් නැහැ ප්‍රබල නැහැ. නමුත් සුස්ක විපස්සයකට වඩා ඉතාමත් ප්‍රබලයි. නිසා ප්‍රථම ධානයේටපත් වෙච්ච කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම උසස් නිසා අප විපස්සනා කිරීම ලේසියි. ඉතාම ඉක්මන. ඒ වගේම ဒုတိ ය ධානයේටපත් වුණු කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම ඊටත් වඩා ප්‍රබලයි. චතුත් ධානය දක්වා ගියොත් ඉතාමත් ප්‍රබලයි. ඒ නිසා යාට සුඛ දුක් වලින් ඈත් වෙලා කායික මානසික දුක් වලින් ඈත් වෙලා පහසුවෙන් පාරිශුද්ධත්වයටපත් වෙලා සතිය විපස්සනා කරලා තමන්ගේ මාර්ගය සවස ගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ දාන සීල භාවනා වශයෙන් කරන දේවල් දේවලෙන් කුසල් රැස් කර ගැනීමට වඩාත් උපකාරී වෙන්නේ කොහොමද? දාන සීල භාවනා වශයෙන් කරන දේවල් වල කුසල් රැස් කර ගැනීමට කුසල් කියන වචනේ තේරුම දැනගෙන ලිව්වා දන්නේ නැහැ. පින් රැස් කරගන්න කියන එකද දන්නේත් නැහැ කිව්වේ. දානෙන් සීලයෙන් පින් රැස් වෙනවා. සාමාන්‍ය වශයෙන් අපි දන් දෙන එක ඕනෙමයි. දානීය සීලයට යොමු වෙනවා. සීල රැකීමත් අත්‍යවශ්‍යයි. මොකද මනුෂ්‍ය ජීවිතේ සාර්ථක කරගන්නට වෙන මොනවා නැතත් සීලය අවශ්‍යමයි. සීලය නැත්තම් ලැබෙන්න තියෙන දේෙන් භාගය ලැබෙන. ඒ නිසා දානය දෙන්නත් ඕනේ සිල් රකින්නත් ඕනේ. දානය අපි දානයේ තියෙන දෙමින් අපි එහි තියෙන ආශාව දුර්ලන චේතනාවෙන් දෙනවා නම් ඒක කුසලයක් බවට පත් වෙනවා. අලෝභ අලෝභය ඇතිවීම නිසා. එහෙම නැත්නම් ඒක පිනක් විතරයි වෙන්නේ සංසාරයේදී දිව්‍ය මනුෂ්‍ය සැප ලබා දෙන්නේ. සීලයත් එමය සීලයෙන් කරන්න පුළුවන් අපි නිවන් පතාගෙන සීලය අදිෂ්ඨාන කරනවා නම් ඒ සීලය රකින්න සතිය ඕනේ වීරිය ඕනේ ඒ නිසා එතන කුසලයේ වැඩෙනවා මොකද ඒක කුසල් කියන්නේ නිවනට උපකාරය වන දෙයක් ඒ නිසා භාවනාවට අපි යන්න නම් දාන සීල භාවනා තුනම සිදු වෙන්න ඕනේ යම් කිසි කෙනෙක් හිතනවා නම් අපි මනුෂ්‍යාත්ම භාවයට අදලා පැමිණ තියෙනවා අපි සම්මිය දෘෂ්ටික වෙලා තියෙනවා කල්යාණ මිත්‍රයෝ අපිට ලැබිලා තියෙනවා. එහෙනම් දැන් ඉතින් දන් සීල් දෙන්න කුමනාවක් නෑ අපිට තියෙන්නේ භාවනා කරලා නිවන් දකින්නයි කියලා කවුරුවත් හිතනවනම් ඒක ලොකු මුලාවක්. මොකද බුදුරයන් වහන්සේ සඳහන් කරනවා පින් කරන්න බය වෙන්න එපා. මා පුඤ්ඤානම් බාහිත මොකද්ද ඒකේ අනිත් වචනේ? සුඛත් සේතං අදි වචන. සැපේට කියන නමක් තමයි පින කියන්නේ නිසා පින් කරන්න නම් බය වෙන්න එපා කරන්න. ඒ නිසා ඔබ කොච්චර ඔබ අද rahat වෙන්න හිටියත් අද rahat වෙලා හිටියත් අවස්ථාවක් පැවුනොත් දානයක් දෙන්න කරන්න ඕන. මොකද ඒ රහතන් වහන්සේ දන් දෙන්නේ එක්කෝ යම්සි කෙනෙකුට උපකාරයක් හැටියට දුකින් මුදවන්න. එමත් නැත්නම් අනිත් අයට ආදර්ශයක් වෙන්න. නමුත් භාවනා කිරීම රහතන් වහන්සේ නවත්තන්නේ නැහැ. බුදුරජාන් වහන්සේත් නවත්තන්නේ නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ සක්මන් කරනවා. ඒ වගේම සමාපත්තිය වලට සමාදිනවා. ප්‍රාර්ථන බුදු වෙලා හිටියා. ඒ නිසා මේ දානශීල භාවනා කියන තුනම අපි කාටත් නිරන්තරයෙන්ම අවශ්‍යයි. ගරු ස්වාමීන් වහන්සේ මේ ආනාපාන සති භාවනාව කරන අතර වාරයේදී මට නිතරම මේ භාවනාව 100ට මෛත්‍රී භාවනාව 100ට නැගී ඒදී මම කල යුත්තේ කුමක්ද කල යුත්තේ කුමක්ද කියා කාරුණිකව පහදා දෙන්න. ආනාපාන සති භාවනා කරන අතර වාරයේදී මට නිතරම මෛත්‍රී භාවනාව 100ට නැගී. ඒ කියන්නේ ආනාපානේ නැහැ කියලානේ කියන්නේ. ආනාපානීය සීයේ තියෙනවා නම් මෛත්‍රී භාවනාව කියන්නේ බාධාව. එහෙමනම් තමන් බලන්න ඕනේ මේ දෙකෙන් වඩා තමන්ට පහසු කෝකද? මෛත්‍රී භාවනාව පහසු නම් හිත තැම්පත් වෙනවා නම් ආනාපාන සති භාවනාව බැහැර කරන්න දෙකක් එකට ගෙනියන්න කියොත් දෙකම දියුණු වෙන්නේ නැහැ දෙකම පිරියනවා. ඒ නිසා හොඳින් බලන්න ඕනේ මට කෝකද වඩා සුදුසු කියලා. ආනාපාන සති භාවනාවට හිත තියලා මෛත්‍රී චේතනා එනකොට ඒවා බැහැර කරලා භාවනාවට බාධා හැටියට සලකලා ආශ්වාස ප්‍රශ්වාසයට එහෙම හිත යොමු කරලා බලන්න. එහෙමත් කරද්දී නොදෙනීම ආශ්වාස ප්‍රශ්වාසයේ තමන්ගේ මනසින් ගිලිහිලා යම්සි කෙනෙක් කරබයා මෛත්‍රිය මතුවෙනවා නම් ඒ කරන පුද්ගලයා යම්සි එක් එක්කෙනෙක් නම් එයා තමන්ගේම ස්වලිංගිකයෙක් නම් ඒ පුද්ගලයාම තෝරාගෙන දිගටම භාවනා කරන්න ඕනේ. මුලදී අපි වෛර නැත්තේක් වේවා, තරහ නැත්තේක් වේවා, දුක් පීඩා නැත්තේක් වේවා සුවසේ ආත්ම භාව පරිහරණය කරත්වා එහෙම නැත්නම් සුවපත් වෙත්වා කියලා අපි මේ කාරණා හතරෙන්ම ටිකක් වෙලා හිත තැම්පත් වෙනකල් මෛත්‍රී වඩන්න ඕනේ. ඊට පස්සේ කර යුත්තේ වෛර නැත්තේක් වේවා කියන පළවෙනි අංගයේ පමණක් අරගෙන ඒ තුලින් ඒ පුද්ගලයාව අරමුණු කරගෙන දවල් රෑ දිගටම භාවනා කරන්න ඕනේ සතියක් දෙකක් තුනක් මාසයක් වුණත් Tamanට අර්පණා සමාධිය ලැබෙනකම් අර්පණා සමාධිය ලැබුණොත් පළවෙනි ධානය ලැබුණොත් දෙවෙනි ධානය තුන්වෙනි ධානයත් ලබාගෙන වශී කරලා දෙවෙනි කාරණාවට බහිනවා. දෙවෙනි කාරණාව විතර තුන්වෙනි ධානය දක්වා යනවා. තුන්වෙනි කාරණා හතරවෙනි කාරණේ. ඒතොර ධාන 12ක් තියෙනවා එක පුද්ගලයෙක් අරමුණු කරගෙන. මෙන්න මේ විදියට ඒ පුද්ගලයා හිත භාවනා කරද්දී එයා හිත සත්වයක් නම් සමහර විට ඒ කෙරෙහි යම්සි බැඳීමක් ඇති වෙන්න පුළුවන්. බැඳීම් සහගත චේතනා පහළ වෙන්න පුළුවන්. ඒ මොකද තමන්ගේ හිත සත්වයක් නිසා. එහෙම වුණොත් වහාම ඒ අරමුණ අයින් කරලා ගරු කටයුත්තෙකුට හිත යොමු කරන්න ඕනේ. මොකද ගරු කටයුත්තා කියන්නේ මම දන්න ස්වාමීන් වහන්සේ නමක් ආචාර්යන් වහන්සේලා එහෙම නැත්නම් අපිට පාසල් ගුරුවර ගුරුවරි ඒ අපේ අය එවැනි කෙනෙක් තෝරගෙන ඥාතීන ඕන කෙනෙක් තෝරගෙන භාවනාව වඩලා ඒ ගරු කටයුත්තා තුලින් ධ්‍යාන ලැබලා ඊට පස්සේ හිත සත්වයාට මැදසත් අහිතවත් සත්වයන්ට එන්නේ. මේ විදිහට හිත අහිත මැදහත් සත් හිත මැදහත් අහිතවත් සත්වයන්ට මෛත්‍රී කළා ධාන වශයෙන් තුනකුත්, කාරණා වශයෙන් හතරකිනුත්, එක පුද්ගලයෙකුට ධාන 12ක් වශයෙන් අරගෙන ඊට පස්සේ තමයි සබ්බේ සත්තා, සබ්බේ පුද්ගලා, සබ්බේ සබ්බා ඉත්‍යෝ, සබ්බේ පුරුසා සබ්බේ අත්ත බව පරියාපන්නාදී වශයෙන් පොදු වශයෙන් අපි භාවනා කරන්නේ ධාන ලබන්නේ. ඒත් අර වගේ එක කාරණයකින් එක කණ්ඩායමකටයි මේ විදියට හතර දක්වා යා යුතුයි. මේ සියල්ල ඉවරුනාට පස්සේ තමයි සීමා සම්බේදයේ සිදු වෙන්නේ. සීමා සම්බේදයේ සිදු වෙන්නේ අර පුද්ගලියෝ හතර දෙනාටම අපි භාවනා කරද්දී මම හිත මදහත් අහිතවත් සත්‍යයත් ගරු කටයුත්තා වගේම තිරිසන් සත්‍යයකට හිත යොමු කළත් ඒ සියලු දෙනාම එක හා සමාන මෛත්‍රියකට යොමු වෙනවා නම් සීමා සම්බේදය සිදු වෙනවා. මෙන්න මේ සීමා සංවේදයෙන් පස්සේ තමයි අපි මෛත්‍රී භාවනාවෙන් දිසාපර්ණය කියලා නැගෙනහිර බටහිර උතුර දකුණ ඉහළ පහළ ආදී වශයෙන් මෛත්‍රී වඩන්නේ. ඒ නිසා මේ ආනාපාන සති භාවනාවත් මෛත්‍රී භාවනාවත් තෝරාගෙන Tamanට ගැළපෙන දේ වඩා සුසිතේ තෝරාගෙන ඒ තුල ගමන් කරන්න උත්සාහ කරන්න ඕනේ. දෙවෙනි ගැටලුව නම් මා භාවනා කරන අතර වාරයේ මගේ ආයත් මතක නැහැ කියන්නේ. මගේ උඩුකය උඩට එස් උඩු මගේ තේරෙන්නේ නැහැ මම ඉස්සරහ කිව්වා දැන් ආයෙ ගොන්ට අහුවෙන්නේ නැහැ ඒක. නැවත පහළට වැටෙනසේ මට දැනේ. ඔව්. සමහර අයට භාවනා කරගෙන යනකොට ටිකක් අරමුණෙන් හිත බැහැර වෙනකොට ශක්තිය පිරිනවනවා. ශක්තිය පිරිනවනකොට කඳ පාත් වෙනවා. ටිකක් ඇඟ දුර්වල වෙනවා, පාත් වෙනවා, පැත්තකට පාත් වෙනවා, හිස පාත් වෙනවා. යම් වෙලාවක හරියට අරමුණට හිත බැස්සනම් ඒකම මේ උපට්ඨිත සති කියන தത്വයටපත් වෙනකොට ඉබේටම තමන්ගේ කඳ එසවෙලා පිටකොන්ද කෙලින් වෙලා හිස කෙලින් හිටලා කර්මන්නේ වෙලා අරමුණට හිත යොමු වෙනවා. ඒක ඉබේ වෙන දෙයක්. ඒ පහත් වීමත් එසවීමත් සිදු වෙන්නේ තීන මිද්දයට වැටෙන අතරතුරේම නැවතත් 100ට එනකොට කඳ එසවෙනවා ඒ නිසා පරිස්සම් වෙන්න හොඳින් සිහිය ලබා ගන්න මේ වෙලාවට එහෙම නැත්නම් තීන මිද්දේ වැඩෙන්න පුළුවන් ඒ නිසා අර පර්යන්කෙන් අයින් වෙලා සක්මනට ගිහිල්ලා පස්සේ නැවතත් භාවනා කරන්න පුළුවන් යම් විශේෂණයක් වාඩි වෙලා භාවනා කරද්දී භාවනාව එපා වෙලා ඔද්දල් වෙලා තියෙද්දී කොතෙක් උත්සාහ කළත් ඒක නගා ගන්න බැරි නම් එහෙම ඉඳගෙන ඉඳීමේ තේරුමක් නැහැ. Tamanට කයට විශාල විඩාවක් දැනෙනවා. ඒ වගේම මනසත් දුර්වල වෙනවා. ඒ වෙලාවට ස්වල්ප මොහොතකට එතනින් ඉවත් වෙලා එළියට ගිහිල්ලා මූණ සෝදගෙන එහෙම නැත්නම් පෑන් ටිකක් පානය කරලා නැවතත් ඇවිල්ලා විනාඩි 10කින් විතර වාඩි වුණොත් අර தત્ත්වය සම්පූර්ණ වෙනස් වෙලා හොඳ භාවනාවක් වාරයක් කරන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා උත්සාහ කරලා බලන්න. මා ඇස්සර බැලුව විට මට නිදිමත ගතියකුත් නැත. එසේනම් ඒට කළ යුත්තේ කුමක්ද කියා නිදිමත ගතිය කියන එක ඇස්සරලා බැලුවම පේන්නේ නැහැ. ඇස් වාගෙන ඉන්නකොට තමයි ඇටි පේන්නේ. ඒ නිසා නිදිමතත් වංචනික දෙයක් කොහොම ප්‍රවේශමින් බලන්න කොහොමද වෙන්නේ කියලා. සක්මන් භාවනාවේ යෙදීමේදී වම් පාදයේ සහ දකුණු පාදයේ ගැන පිළිවෙලින් මෙනෙහි කරන විට වඩා වැඩියෙන් අවධානය යොමු වන්නේ වම් පාදයේ කෙරෙහිය. નિરાයාසයෙන්ම වම් පාදයේ පිළිබඳ වැඩි අවධානයක් යොමවන බැවින් දකුණු පාදයට දැනෙන ආකාරයේ පිළිබඳ ඇතිවන්නේ අඩු දැනීමකි. ඇවිදින විට ශරීරයේ බර වැඩියෙන් දැනෙනුවේ වම් පාදයේ වෙතටයි. පාදයන්ට සමබර ශරීරයේ බර විදියා යුතුයද? අවධානය දකුණු පාදයේ වෙත යොමු කර ගැනීමට කුමක් කළ යුතුද? සියෙන් ඇවිදින්න සියෙන් ඇවිදිනකොට සමහර අයට හිත වේගවත් නැති නිසා එක පාදයක ස්වභාවය තමයි වැටෙන්නේ අනික යන්තම් දැනෙන. ඒකට කමක් නැහැ. හිත බාහිර අරමුණට නොගින් වර්තමාන වශයෙන් මේ ක්‍රියාව තුල පවතිනවා නම් ඒ ඇති. කෙටියෙන් කියනවා නම් පාද දෙක තුල සිත නැතුව කය පාවෙන ස්වභාවයේ හිත පවත්වන්න පුළුවන් නම් ඒ ප්‍රමාණයක් ඇති ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති කියලා හිතාගන්න. යන්නේ යන්න බව දැනගන්න ඉච්චරයි. ගරු ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාවේදී ආස්වාස සහ ප්‍රස්වාස ඊටමත් සියුම් ආකාරයෙන් නාස්පුඩු වලට දැනෙන අතර උඩුතල්ලේ ස්ථානයක ස්පර්ශ වන ආකාරය හඳුනාගත හැකිය. ආශ්වාසයේ එසේ ප්‍රබලව දැනුණද ප්‍රශ්වාසයේ නොදැනේ. නාස්පුඩු වල ආශ්වාසය හා ප්‍රශ්වාසය නොදැනෙන බැවින් එහි මුලැමැදාක දැකගත නොහැකිය. උඩුතල්ලේ ස්පර්ශ වන ස්ථානයේ කෙරෙහි අවධානය යොමු කර සිටීමෙන් පමණක් ආනාපාන සති භාවනාව සාර්ථක කරගත හැකි වේද එලෙස ගැටෙන ස්ථානයේ පිළිබඳව අවධානය යොමු කර සිටිය හැකි බැවින් ඉන් අනතුරුව භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා මමක් කළ යුතුදයි වහන්සේගෙන් ගෞරවයෙන් විමසා සිටිමි ආනාපාන සති භාවනාවේදී ආස්වාද ප්‍රසවාසය ඊටම සියුම් ආකාරයෙන් නාස්පුඩු වලට දැනෙන අතර උඩුතල්ලේ ස්ථානික ස්පර්ශ වන ආකාරයද හඳුනාගත හැකිය. ඔව් එහෙම වෙනවා. නාස්පුඩුවෙත් යන්තම් දැනෙනවා වෙලාවකට. තල්ලෙත් දැනෙනවා සමහර වෙලාවකට. ඔව් දෙක තුනම වුණත් එකට දැනෙන්නත් පුළුවන්. ඔව් දෙහිත තාම තැම්පත් නැති නිසා. සමහර වෙලාවට ආස්වාසයේසේ ප්‍රබලව දැනුන ප්‍රස්වාසයේ නොදැනේ. සමහරට දැනෙන්නෙම නැහැ. ඒකත් එහෙමයි. නාස්පුඩු වල ආස්වාසය ප්‍රස්වාසයේ නොදැනෙන බැවින් එහි මුලමදාග දැකගත නොහැකි. අහවල් එහෙකටද අපි බලන්නේ. මුලමදාග කියන්නේ ආස්වාස කිරීමේ ආරම්භයේ පටන් ආස්වාස කිරීමේ අවසානයේ දක්වා කාට හරි හිත පවත්වන්න පුළුවන් නම් ඒක තමයි මුල මැද අග කියන්නේ. සබ්බකායේ පටිසංවේදී කියන්නේ ඒකයි. මුළු ආස්වාස කය දැනගෙන ආස්වාස කරමි. මේකේ අනිත් පැත්ත මේ විදිහටම මුල මැද අග එහෙම නැත්නම් සම්පූර්ණ ප්‍රස්වාස කය දැනගෙන ප්‍රස්වාස කරමි ඉක්මේ දැන හික්මේ. නමුත් සමහර අයට මේ ආස්වාස ප්‍රස්වාසයේ සියුම් වෙනකොට ඊටාම කිටි වෙන නිසා මේ දෙකම තෝරන්න බැරි වෙනවා. මම ආස්වාස කරනවාද ප්‍රස්වාස කරනවාද කියලාවත් දන්නේ නැහැ. හැබැයි ආස්වාස ප්‍රස්වාස කරන බව දන්නවා. මේ කියන්නේ හුස්ම ගන්න බව දන්නවා. අපි මේ ආස්වාස ප්‍රස්වාස දෙකට කියන්නේ සාමාන්‍ය සම්මුතිය හුස්ම ගන්න. ඒ හුස්ම ගන්න බව විතරක් දන්න. ඒ හොඳටම ඇති. ඒ නිසා එකක් එකක් වෙන් කරලා හඳුනා ගන්නට අවශ්‍යකමක් නැහැ. පුළුවන් නම් හොඳයි. එහෙම බැරි නම් ආස්වාස ප්‍රස්වාස දෙකම එකක් හැටියට සලකලා ආශ්වාස කිරීම ආරම්භයේ පටන් ප්‍රශ්වාස කර ඉවර වෙන තාක් එකක් හැටියට සලකලා සබ්බකාය පටිසංවේදී කියලා Tamanට හිත පවත්වන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති. අනිත් දේවල් ස්පර්ශ කිරීම මේ ඔක්කොම ආනාපානයට අවශ්‍ය නැති දේවල්. මේවෙන් අපි බලාපොරොත්තු වෙන ආස්වාස් ප්‍රස්වාස කරන බව දැනගන්න විතරයි. ඒ මිසක් ස්පර්ශයට අපේ හිත ගියොත් ඒක ධාතු කර්මස්ථානයට පෙරලිලා ආශ්වාස ප්‍රශ්වාස කියන ආනාපාන සති භාවනාවෙන් හිත අයින් ඒ නිසා අපිට ඒ බාහිර ලක්ෂණ එකක්වත් අවශ්‍ය නැහැ. හුස්ම ගන්නවාද පිට කරනවාද එහෙම නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස කිරීම හුස්ම ගැනීමක් හැටියට සලකලා සංකල්පයක් හැටියට සලකලා ඒ තුල හිත පවත්වන්න පුළුවන් නම් අතීත අනාගත වශයෙන් හිත යන්නේ නැතුව ඒ හොඳටම ඇති. එතකොට හිත දියුණු වෙයි. සමාධි ලැබේ. වර් ස්වාමින් මාංශ කායගත සතිය සහ කායනුපස්සනාව යන දෙකේ වෙනස පහදා දෙන්න. සාමාන්‍යයෙන් කායගත සතිය කියලා කියනවා මේ අසුභ භාවනාවට කොටස් මිස් මෙනෙහි කරන එකටත් කියනවා. කායानुපස්සනාව කියනකොට කය අරමුණු කරලා කරන සෑම භාවනාවක්ම කායानुපස්සනාව. කොටස් 32 මෙනෙහි කිරීම ධාතු කර්මස්ථානේ ඒ වගේ මහානාපාන සතිය සක්මන් කිරීම අනිස්කුත් ඔක්කොම සම්පජන්න මේ ඔක්කොම කායගත සතියට ඇතුළත් වෙන මේවා කායानुපස්සනාව කය අනුව සිත නැවත නැවත පැවැත්වීම. මේක ඉච්චර වෙනසක් නැහැ. සතිය කියන්නේ සියෙන් සිටීම අනුපස්සනාව කියන්නේ නැවත නැවත සිහි කිරීම බැලීම නැවත නැවත දැකීම ඒ නිසා ඒ දෙකම එකක් ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවෙන් පසු ආනාපාන සති භාවනාව පටන්ගෙන ආස්වාස ප්‍රස්වාස කෙරෙහි අවධානයෙන් සිටින අතර වෙනත් සිද්ධි මාලාවක් එකින් එක සිතට ඒමට පටන් ගනී. සක්මන් භාවනාවෙන් පසු ආනාපාන සති භාවනාව පටන්ගෙන ආස්වාස ප්‍රස්වාස කෙරෙහි අවධානයෙන් සිටින අතර වෙනත් සිද්ධි මාලාවක් එකින් එක සිතට ඒමට පටන් ගනී. නැවතත් ආස්වාස ප්‍රස්වාස කෙරෙහි අවධානයෙන් සිටියත් නොදැනීම නින්දයාමෙන් සිදුවේ. නාමක් සිදුවේ. ආස්වාස ප්‍රස්වාසයේ කෙරෙහි සිහිය පිහිටුවාගෙන දිගටම භාවනාව කරගෙන යාමට උපදේශක් ලබා දෙනු මැනවි. මොකද්ද කරන්න ඕන? සිහියෙන් ඉන්න ඕනේ. වර්තමාන වශයෙන් සිහියෙන් ඉන්න ඕනේ. මේ සිත කියන එක බොහොම වංචනික ධර්මයක්. සිතේ ස්වභාවය හිතුව හිතුව තැනට ගමන් කරනවා. හිතූ හිතූ තැන ලගිනවා. දුරංගමං ඒකචරං ගුහාසයන් මොනවද කියනව නේද? ගුහාවකලු ඉන්නේ. හිත ගුහාවක ඉන්නවා කියනවා. සමහරු කියනවා මොලේ කට්ට ඇතුලේ ඉන්නේ හින්දා ගුහාවක් කියලා. සමහර වෙලාවට ඉතින් හෘදේ වස්තුව ගුහාවක් හැටියට සැලකනවා. සාහිත්‍යයේ තියෙන හදවතෙන් තමයි හිත සම්බන්ධ. සාහිත්‍යයේ සංගීතයේ ඒවා තියෙන්නේ අපි දන්නේ නැතුවට ලියවිලා එහෙමයි. ඒ වගේම භාවනා යෝග්‍යයා තමන්ගේ හදවත පරීක්ෂා කරනවා වරින් වර සමාට ධානාංග පරීක්ෂා කරන්න භවංග සිත පරීක්ෂා කරන්න බලන්නේ හදවත දිහා මොලේ දිහා නෙවෙයි. ඒ වගේම චක්කු විඥානේ සෝත විඥානේ බලන්න ඇහැ දිහා කන දිහාත් බලන්න. ඒ නිසා මොලේ දිහා බලපු භාවනාවක් මේක නෑ. ඉතින් ඒක කාය ස්පර්ශයට බලනවා වෙන්න ඕනේ. ඒ නිසා මේ සිද්ධි ඔක්කොම සිතට එනේවා අපි කියනවා මේ පලිබෝධ කියලා. ඒ කියන්නේ බාධක කරුණු. කියන්නේ තමන්ගේ සීය හොඳ මදි. මේ නිින්ද යන්නෙත් ඒකයි. ඒ නිසා ටිකක් උනන්දු වෙන්න මම කරන්නේ භාවනාවක් පටන් ගන්නකොට ආස්වාස ප්‍රස්වාසයේ සක්මන් කරලා පළවෙනි විනාඩි කීපේ බොහොම හොඳට හිත තැම්පත් වෙලා යන බව තේරෙනවා. බොහොම පහසුවක් දැනෙනවා, සුඛයක් දැනෙනවා. නමුත් අන්නේ සුඛය නිසාම නිද්දට බර වෙනවා. ඒ නිසා අපි සුඛය ආවට ඒ කෙරෙහි අපි ප්‍රමෝදයක් ඇති කරගන්නේ නැතුව අපි වඩ වඩාත් හොඳට මාංශාස ප්‍රස්වාස අරමුණම මෙනෙහි කරමින් එහෙම නැත්නම් සිත පවත්වමින් ඉන්නවා යම්කිසි වෙලාවක හිත දුවනවා නම් ආස්වාස ආස්වාස ආස්වාස නැත්තම් ප්‍රස්වාස ප්‍රස්වාස කියලා හරි ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස කියලා හරි ටිකෙක් වෙලා කරපුවාම අර නිදිමත ගතියත් එහෙම නැත්තම් හිත බාහිරට දිවීමත් නතර වෙලා නැවතත් භාවනාව නෙදී යන්න පුළුවන්. එහෙමත් බැරි නම් වහාම නැගිටලා අරමුණෙන් පැහැර වෙනවා. වෙනත් කරරයක යෙදිලා නැවතත් ආනාපානෙට හිත යොමු කරනවා. අතුගාද්දී ඉඳලා පොඩ්ඩක් තියලා එතුන් ගාක් විසිරෙනවා නම් භාවනා කරන්නව බැරි නම් ගන්නවා ඉදලක් ওই පාරක් දිගේ හිමින් හිමින් හිමින් සාන්තව බොහොම හිමින් තැම්පත්ව වයසක ආච්චි කෙනෙක් කී දෙයට හිතාගෙන වැඩි ඇඟපත හොල්ලන්නේ නැතුව නැත්නම් හිස උඩ තියෙන තෙල් හැලියක් තියෙනවා ඒක බිම වැටේ කියලා බයයි බොහොම සාන්තව ඉදල අතු ගන්නවා නැත්නම් පාර අතු ගන්නවා ටිකක් වෙලා අතු ගාලේලා ඉදලත් අතේ තියාගෙන ටිකක් ඇස් දෙක අඩවල් කරගෙන ආස්වාස ප්‍රස්වාස දිහා බලාගෙන ඉන්නවා එකක් හරියයි එක ආයෙත් විසිරෙනකොට හිත දුවන්න පටන් ගත්තාම ආයෙ අතුගා. ඉතින් ඔහොම තුන් හතර සැරයක් කරලා ආවිල්ලවලා ඉඳලා පැත්තකින් තියලා වාඩි වෙලා බලන්න. ඒ නිසා මේ අතු ගෑමක් සිද්ධ වෙයි. හිතත් පිරිසිදු වෙයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද සක්මන් භාවනාවේදී පය පොළොට ස්පර්ශ වන ආකාරය පිළිබඳ විමසුම් කළා. සිනිඳු වැලි මත පිය ගැටෙන විට සිනිඳු බවක් ද ලොකු වැලි මත පිය ගැටෙන විට ගොරෝසු බවක්ද දැනුණා. මෙම වින්දනයන් සැප හෝ දුක් බවක් දැනුනේ නැහැ. පාදක ඊතා සැහැල්ලුවෙන් සක්මන සිදු වුණා. සිත සම්පූර්ණයෙන් තිබුණේ පාදවල ස්පර්ශය සමගයි. මේ විඳීම් උතේ මොකද්ද මේ විඳීම් උදේ කලා වේදනාද කියා දැනගන්න කැමති. මේ විඳීම් වේදනාද කියා දැනගන්න කැමති. උපේක්ෂා වේදනාද කියා දැනගන්න කැමති. ඔබ වහන්සේ උපදේශ කාරුණිකව ලබා දෙන සේක්වා. ඔබ වහන්සේ කියලා කියන්නේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා බාලයින්ට එනිසා ස්වාමීන් වහන්සේ කියන්න ඕනේ. වැඩිහිටි ස්වාමීන් වහන්සේලා බාලින්ට ඔබ වහන්සේ කියනවා ගෞරවයට. ඉතින් ගියේ අයත් එහෙම නැත්තම් අපි දැන් බාලේ කෙනෙක් ලොකු ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේ කියනවා. ඔබ වහන්සේ කියන්නේ නැහැ. ආ එනිසා ඒකත් ඉගෙනගෙන මේක මේ ස්පර්ශය මේ ඔක්කොම සිදු වෙන්නේ මේ භාවනා කරන කෙනාට හොඳට විපස්සනාවටයි හිත නඹුරු වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කරන දේවල් හොඳයි. මොකද මේ ගැන මේ විදිහට සක්මන් කරද්දී මේ සෑල් දැනෙනවා නම් මේ ස්පර්ශය හොඳට තේරෙනවා නම් Tamanට මෙදිහත්ව ඉන්න පුළුවන් නම් යථා ස්වභාවය දකිමින් ඉන්නේ. ඒ නිසා මේක විපස්සනාවටයි නැඹුරු වෙලා තියෙන්නේ. සමහරට මේ අය ඊට පස්සේ ආනාපාන සති භාවනාවට හිත යොමු කරපුවාම ආනාපානයේ තුලත් මේ ලක්ෂණ සතහන් ආකාර දැනෙන්න පුළුවන්. එහෙම වුණොත් අර ඒකාග්‍රතාවයෙන් සිත සංසිඳීම වෙනුවට ඒ මතුවෙන ලක්ෂණ තුලින් සිත මෙහෙवला සුෂ්ඨ විපස්සනාවේ යෙදিলা ඉදිරියට යන්න පුළුවන්. ගරුතර ස්වාමින් වහන්සේ ධර්ම දේශනාවකට සවන් දීමේදී වාඩි වී සිටින විට ඇස් ඇර සිටින විට සතිය බොහෝසේ අඩුයි. නමුත් ඇස් වසා සිටීමෙන් ඇස් වසා සතිමත් භවෙන් එම ධර්ම දේශනාවට හිතෙමු කුලේ පැය කමාරක ධර්ම දේශනාවට හොඳට සවන් දීමට පුළුවන්. ඇස් වසා ධර්ම දේශනාවට සවන් දීමේ නිින්ද නොයයි. මේ ගැන පහදා දෙනසේ ඉල්ලමි. ඉතින් දෙයියනේ කොච්චර හොඳද? ඇස් දෙක පියාගෙන සාන්තව සමාධියකට සමාදුනා වගේ ධර්ම දේශනාවට සවන් දෙනකොට සතිපට්ඨානෙත් සම්පූර්ණ වැඩෙනවා. පෙසුපේ සුතේ සම්පජානකාරී හොති කිව්වා වගේ හොඳට සතිපට්ඨානෙ වැඩෙනවා. ඇස් දෙක පියාගෙන බණ අහන්න පුළුවන් නම් තමයි වඩා හොඳ. එතකොට මොකද ඇහැට කිසිම රූපයක් පෙනෙන්නේ නැහැ. ඒ වගේම මේ විදියට ඉන්නකොට ඇඟට දැනෙන්නෙත් නැහැ. සමහර වෙලාවට නායකයාවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා බය වෙන්න එපා. අස්වාගෙන හොඳට භාවනා මේ ධර්ම දේශනාවට සවන් දෙන්න. ගරුතර ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේදී ඉඳගත් විට කිසිම අරමුණකට සිත නොදවා බලා සිටීමේදී සතියක් පිහිටුවා ගැනීමට පුළුවන්. මේදී බලා මේදී මම බලා මේ වයසක අපිට ලියනකොට ටිකක් පැහැදිලිව ලියන්න ඕනේ. හ්ම් වයසක අය කන්නඩිය දැම්මත් පේනවා අඩුයිනේ. ඒකයි. බලා සිටීමේදී සතියත් පිටුවා ගැනීමට පුළුවන් මේදී මගේ බලාගෙන සිටිමි. ඒ සමග ආශ්වාස ප්‍රශ්වාස බැලුවාම ඒද තිබෙන බව පෙනේ. සමහර විට විනාඩි 40 50 සිටීමට පුළුවන්. නමුත් මූල මූල කර්මස්ථානයක් නොගනී. විදර්ශනා භාවනාවට තමයි වඩාත් කැමති. මූල කර්මස්ථාන නොගෙන පටන් ගැනීම කමක් නැද්ද? මේ පහසා දෙන මේ නිල්ලෙම. ඉතින් මෙහෙමයි භාවනා කරන්න වාඩි වුණාම අපිට තියෙනවා ඉරියාපත පබ්බේ කියලා එකක්. සාමාන්‍යයෙන් නවකය ආශ්වාස ප්‍රශ්වාසයේ තීතියම කරන්නේ වාඩි වෙලා ටික වෙලාවක් තමන්ගේ ඉරියව්ව දිහා බලාගෙන ඉන්න. එහෙම ඉන්නකොට මේ ඉරියව්ව තුළ හිත ගොනු වෙලා තැම්පත් වෙනකොට බාහිර හිත යන්නේ නැතුව පවතිද්දී විනාඩි කිහිපයක් මේ ශරීර කූඩුව තුල යමක් ප්‍රකටද ඒ දෙයට හිත යනවා. ඒ නිසා ආස්වාස් ප්‍රස්වාසයේ සියුම්ම ආරම්භ වෙන හැටි පේනවා. සමහරට ආස්වාස් ප්‍රස්වාසයේ මතු නොවි ඒ ඉරියව්ව තුලම හිත පැවැතින්න පුළුවන්. එහෙම පැවැතෙනකොට මුළු ශරීරයේම එකක් හැටියට තමන්ගේ හිතට අරමුණු වෙලා එහෙම හිත පවතිනවා නම් එහෙම ඉන්න දෙන්න. එහෙම ඉඳීමේදී සිදුවෙන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ මතු නොනොත් ධාතු කර්මස්ථානයේ මතුවෙන. ඒ කියන්නේ සංවේදිතා හට ගන්න පටන් ගන්නවා ටිකෙන් ටික. එහෙමනම් විපස්සනාවට කැමති නම් ඒ සංවේදිතා තේරුම් ගන්න ඒ ඒ වෙලාවට බරද, තදද, රළුද, ගොරෝසුද, සිනිසුද, සීතද, උෂ්ණද, තල්ලු වෙනවද, එස වෙනවද, ඇලෙනවද, වැగిරෙනවද කියලා Taman දැනගන්න. ඒ ඒ ලක්ෂණය අනුව හිතට ගන්න එයින් එහාට මේ පටවිය මේක මෙහෙමයි මේක ඇතුළෙත් තියෙනවා පිටත් තියෙනවා මේක බණ පොතෙත් තියෙනවා කියලා මඤ්ඤණා කරන්න යන්න එපා. කිසිම මඤ්ඤණාවක් නැහැ. තමන් සාන්තව ඉන්නවා මුළු කයම අරමුණු කරනවා. එමින් නැද්දී මතුවෙන සංවේදීතාවලට හිත යොදමින් භාවනා කරන්න ඒක තමයි විපස්සනාව. සමහර වෙලාවට යම් තාක් වෙලාවක් එහෙම හිත පැවතිලා ඉබේටම ආස්වාස ප්‍රස්වාසයට හිත ගියෙන් සමාධි වැඩෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේ විදිහට හිත අර ධාතු කර්මස්ථානයේ තුලම යම් කිසි වෙලාවක් පැවතෙද්දී ඒ තුලින් ලැබෙන සමාධිය නිසා තමන්ගේ ශරීරයේ විනිවිද දැකීමේ හැකියාවක් මතුවලා ඒ තුල කොටස් පෙනෙන්නත් පුළුවන්. එහෙම කොටස් පෙනෙන්න පටන් ගත්තොත් කේසා ලෝමානකා දන්තා චතු ආදී වශයෙන් ඉස්සෙල්ලා පෙනෙන මෙතන කොටස මෙනෙහි කරලා පස්සේ සියලුම කොටස් මෙනෙහි කරන්න පටන් ගන්නවා අර සටහනේ තියෙන විදිහට. එතකොට ඒ සියල්ලම ප්‍රකට වෙලා පෙනේ. එමත් නැත්නම් ධාතු කර්මස්ථානයේ මතුවෙලා Tamante ඉස්සෙල්ලා ධාතු ලක්ෂණ වශයෙන් මතුවලා පෙනිලා පහු වෙනකොට පටිවියාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ආදී වශයෙන් වැටෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ தത്വෙට එනකොට ආචාර්යන් වහන්සේලාගෙන් හෝ කාගෙන් උපදෙස් ලබා ගන්න. ගරුතර ස්වාමීන් වහන්සේ මාසක්මන් භාවනාවේදී පැයක පමණ කාලයක් ඉදී සිටියේදී යටිපතුලේ වේදනාවක් ඇති බව දැනෙනවා. මේ සාමාන්‍ය තත්වයක් මීට අවුරුදු කීපයකට අවුරුදු 8කට කලින් කකුලේ සැත්තමක් පිළිමේ එම නිසා දයන්න පැහැදිලි කර දෙන්න මෙන්නේ. ඔව් ඒක නිසා වෙන්නත් පුළුවන්. නමුත් ඒ දැනෙන වේදනාව ඉතර අපහසුාවක් නැත්තම් සාමාන්‍ය විදිහට සක්මන් කරලා බලන්න තද පොළවේ සක්මන් කිරීම නිසාත් ඒක වෙනවා සමහර අයට සිමෙන්ති පොළවේ එහෙම නැත්නම් ගුරුසු ලනු පැදුරු වලත් කරනකොට සමහර අයට එනවා පුංචි තැන් වල තැලීම නිසා වඩා හොඳයි තරමක් සිනිඳු වැලි තදම සිනිඳු වැලි නෙමෙයි තරමක් සිනිඳු වැල්ලේ සක්මන් කරලා බලන්න එහෙම නැත්නම් පැදුරක් වගේ දෙයක් දමලා ඒ පැදුර උඩ සක්මන් කරලා බලන්න මේක වේදනාකාරී තත්වයකටපත් වෙනවා නම් සක්මන් කිරීම නවත්තන්න. එහෙම නැත්නම් මේක තිබිලා පස්සේ නැතු යන්නත් ඉඩ තියෙනවා. හරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී සිත එහා මෙහා යාම ගොඩාක් දුරට අඩුයි. පොළොව ස්පර්ශ කරන විට සක්මන් භවෙන් ඒ දේ මෙනෙහි කළත් සතියත් පීඩු වීමට කල නැහැ. පරයන්ක භාවනාවේදී හොඳට සිහිත සිහිය පිහිටුවා විනාඩි 40ක් විනාඩි 50ක් පමණ කාලයක් සිටීමට පුළුවන්. සෑම විටම නොව සමහර විට. නමුත් සක්මනේදී කිසිම සතියක් නොදැනේ. සක්මන් භාවනාව ගැන තව විස්තර කරන්න මේ ඉන්නවා. සමහර අයට සක්මන් කරනකොට හිත උද්දච්චයට එනවා. ඇත්තටම මේ සක්මණෙන් තමයි හිතේ තියෙන විසිරිච්ච බව නැති කරන්න පුළුවන් මේ. සක්මන් කරද්දී හිත යම්කිසි වෙලාවක තැම්පත් වුණා නම් ඒක වාඩි වී කරන භාවනාවකට බොහෝ වෙලාවක් භාවනා කරන්න උපකාරයක් වෙනවා. මොකද සක්මන් කරද්දී හිත තැම්පත් වෙනවා කියන්නේ ප්‍රබල විදියේ තැම්පත් වීමක්. ඒක අපිට අපිට තේරෙන්නේ නැහැ. නමුත් සමහර අයට මේ සක්මන් කිරීම කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ. ඒ අය සක්මන් කරන්නේ ව්‍යායාමයට විතරයි. අර ඇඟේ හිරියේ අnderීමේ ටිකක් සක්මන් කරනවා. නමුත් සතිය පිහිටවන්න බෑ සක්මන් කළා සමහර අයට. ඒ අයට වාඩි වෙලාමයි මේ භාවනා කරන්න පුළුවන්. එම නිසා සක්මන් කිරීම අවශ්‍යම නැහැ. වාඩි වෙලා හොඳට හිත තැම්පත් වෙනවා නම් විනාඩි 50ක් කියන්නේ 40ක් 50ක් පමණ කාලයක් සිටීමට පුළුවන්. ඉතින් මේ විනාඩි 40ක් 50ක් ඉන්නකොට හිත එකවරක්වත් හිත යන්නේ නැත්තම් පිට. ඉතින් මේ වෙලාව වෙනකොට දවසක් දෙකක් ගියා නම් අර්පණා තත්ත්වයේ ඉන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අර්පණාවද තාම උපචාරයේදී කියලා දැනගන්න පුද්ගලිකව කතා කරලා බලන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාව පිළිබඳ සංගරාවක කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ නිකුත් කරනු ලැබූ බුරුම ජාතික හිමිනමක් ලියන ලද ලිපියක පරිවර්තනයක සතියම වැඩිම නිවනයි යනුවෙන් සඳහන් කර තිබුණි. මේ පිළිබඳව මහානායක හිමිනමගෙන් විමසූ විට පසුයේ වැරදීමකින් ගියා ඇති බවයි. වහන්සේ දේශනා කරන සතිපට්ඨානයේ වැඩිම ඒ බුරුම හිමිගේ කියමන සනාත කරන්නේද කරුණාවෙන් පාදා දෙන්න. සතිය කිව්වහම 100ට සතිය කියන. එතකොට මේකේ කියනවා සතියම වැඩිම නිවනයි. ඔව් එක්තරා විදිහකට ඒක ඇත්තක්. මොකද අපි සතිය කියන්නේ අරමුණකට හිත යොමු කර සිටීම. ඒක සම්මා සතියක් වෙන්නත් පුළුවන් මිච්ඡා සතියක් වෙන්නත් පුළුවන්. කුසල පක්ෂයේ චේතනාවක් තියෙනවා නම් ඒක සම්මා සති. දැන් අපි ඉන්නවා මේ පූස් මහත්තුරු ඉන්නවනේ පොඩි එවුන්. උන් ගිහලා මීයන්ට පනිනවා. ඒගොල්ලෝ පනින්නේ ලොකු සතියකින්. වෝම් පාත් වෙලා හොඳට කුරුමානම් අල්ලලා. ඒගොල්ලෝ නිවන් දකින්නේ නැහැනේ. ඒක සතියක්. නමුත් එහෙම නෙමෙයි සතිය සම්පජාන්නයට මිශ්‍ර වෙන්න සතියම නිවනයි කියලා කියන්නේ කෙටි අර්ථයෙන්. මොකද සතිය සමග සිහිය පිහිටේ වුවොත් සතියට අපි යොදන්න ඕනේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ අපේ හිතට ඉදිරිපත් වෙන අරමුණ කෙලි කෙලින් බැලීම සතිය. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒ තුල නුවණින් බැලීම. නුවණින් බලන්නේ මේ අරමුණ දිහා නුලින් බලන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව අපි අරමුණට හිත යොමු කරනවා. එතකොට එතන නුවණ තියෙනවා සතිය තියෙනවා සම්පජන්ණය තියෙනවා. එතන සම්පජන්ණය කියලා කියන්නේ යම් වේදනාවක් විඳිනවද ඔබ මේ රූපය තුලින් නැත්තම් ශබ්දය තුලින් යම් විඳීමක් ලබනවද අන්නේ විඳීම උපතේදීම ඔබ දකිනවා මේ සතිය නිසා යෝනිසෝ මනසිකාරය නිසා අන්නේ ඒකට කියනවා සම්පජන්නේ කියලා. ඒ වගේම ඒ දැනෙන වේදනාව රූපයක් වේවා සද්දයක් වේවා ගන්ධයක් රසයක් ස්පර්ශයක් වේවා අපට යම් දැනෙනවාද ඒ දැනීම ඒ මනාවකට වැටහීම සම්පජන්නේ. ඒ වගේම ඒ රූපයේ සද්දයේ ස්පර්ශයේ කිනේ අරමුණ පහ වෙලා යනවද ඒ පහ වෙන්නේ ඔබට ප්‍රකටවමයි ඒකට සම්පජන්නේ. ඒ නිසා යම්සි අරමුණක් ඔබට ප්‍රකටවම නැත්තම් දැන දැනම උපත දැනෙනවා නම් ඒවා දැන දැනම වැටහෙනවා නම් ප්‍රකටව ඒ වගේම එක අස්තයට යනවා දකින්නවා නම් සම්පජන්නේ. නිසා සතියත සම්පජඤ්ඤයත් යෝනිසෝ මනසිකාරයත් යෙදීම නිසා එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරයේ සතියේ යෙදීමෙන් සම්පජඤ්ඤේ පහළ වෙනවා මෙන්න මේ සති සම්පජඤ්ඤේ කියන එක තමයි පින්නතුනි නිවනට පාදක වෙන්නේ සති සම්පජන්‍ය ඔබ ඉන්නවනම් ඔබ ඉන්නේ නිවනේ. ඒ කියන්නේ ඔබ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඔබට අරමුණ මොකද්ද? එහි යථා ස්වභාවය දකිනවා. යථා භූත ඥානෙ පහළ වෙනවා. ඒ නිසා සතිය කියන්නේ ඔය සම්පජන්‍ය කියන කොටසයකට එකතු වෙලා නැති නිසා වෙන්න ඕනේ. වැරද තියෙන්නේ. සති සම්පජන්‍ය කියන්නේ නිවන. අපි නිවන් දැක්ක ඔක්කොම ඉවරයි. දැන් කියන්න මොනවද තියෙන අවින් එහා මොනවද අහන්න තියෙන්නේ ආපු දේවල් වලින් තේරුණාද කියපුවා නිතර නිතර අහන අයට සමහර අයට නිරස වෙන්න පුළුවන් සමහර අයට නිතර නිතර අහනකොට වඩාත් ගැඹුරින් වැටහීමකුත් වෙනවා. නොතේරෙනවා නම් අහන්නත් පුළුවන්. අපේ තොරණන්ත ආනාපානසති භාවනාව හෝ සක්මන් භාවනාව පැයක් දෙකක් රාත්‍රී කාලයේදී ඉරුවට පස්සේ ඉස්ස නළල දිහා පොඩ්ඩක් දරගතියක් තියෙන හැබැයි ඒක අමාරු විශේෂ කැක්මක් වගේ නෙමෙයි. එයින් පස්සේ හැබැයි නිඳා නිදා ගැනීම හොරයි. ඒ මොකක් කරේ වැරදි කාරණා විදිහට මොකක් නලල රිදෙනවද? බරක් විතරයි. ඒ කොච්චර වෙලා භාවනා කරපුවාම එකමාරක් වගේ ආනාපානේ ආනාපානයේ එහෙමයි සක්මන් භාවනාවත් එහෙමයි රාත්‍රී 9න් පස්සේ කරුවොත් වගේ තමයි හිතෙන්නේ. සමහරට රාත්‍රී 9න් පස්සේ පින්න නිසා සමහර අයට එහෙම වෙන්න පුළුවන්. ආනාපාන සති භාවනාව නොකරපු දවසටත් එහෙම තියෙනවද? නෑ. භාවනා නොකරපු දවසට රැට නොකරපු දවසට එහෙම වෙන්නේ නෑ. ඒ කාමරයේ හිටියොත් එළියේ හිටියොත්. කාමරේ. ඉතින් පින්නෙන්ද වෙන්නේ ඕක භාවනාවෙන්ද වෙන්නේ කියලා කියන්න පුළුවන්. පින්නේ නෑ. නොවේ. එහෙමනම් මෙහෙමයි සිද්ධ වෙන්නේ. ආනාපාන සති භාවනාව අඩුතරමින් විනාඩි 5ක් හරියට කළොත් ඔය දරතේ කියන තදවීම එන්නේ නැහැ. සාමාන්‍යයෙන් තදවීමක් එහෙම නැත්නම් කිති කැවෙන ගතියක්, බිම්බෙන ගතියක්, රත් වෙන සෑ වෙන ගති පේනවා. ඒවස් ධාතු ලක්ෂණ පරිමවර මතුවීමක්. අපි ඒවා නොසලකා ආනාපාන සතියෙම ඉන්නවා නම් හිත තැම්පත් වෙනවා නම් සංසිඳෙනවා නම් ඔය සේරම පහ වෙලා යනවා. දැනට තියෙන්නේ ওই ගතියට තියෙන බයක් තියෙනවා නම් හැම තිස්සෙම ඕකේනවා. ඒ නිසා පහුගිය දේවල් අමතක කරලා එක ආස්වාස ප්‍රස්වාසයක් විතරක් හරියට 100ෙන් කරන්න බලන්න. ඒක හරි ගියොත් තව එකක් කරන්න බලන්න. මේ විදිහට විනාඩියකට ආස්වාස ප්‍රස්වාස 8 වාරයක් පමණ කෙරෙනවා. මෙන්න මේ ආස්වාස ප්‍රස්වාස අටවාරිය 1යි 2යි 3යි කියලා අට දක්වා ගනිමින් කරා. යම් වෙලාවක හිත පැන්නොත් නැවත එකේ ඉඳලා ආරම්භ කරා. මේ විදිහට බලන්න විනාඩියක් භාවනා කරන්න පුළුවන් කියලා. හොඳින් හිතවිලි නැතුව විනාඩියක් දෙකක් ওই විදිහට කළොත් ওই සේරම රෝග සමනය වෙනවා. අනිත් කාරණේ නිදාගන්න ඉස්සෙල්ලා නිින්දට අපි සකස් වෙන්න ලෝකයේ තියෙන ඔක්කොම තොරතුරු හිතේ පුරෝගන අතීත අනාගත වර්තමාන වශයෙන් තියාගෙන නිින්දට ගියොත් වෙන එකක් තියා භාවනා කරපු ශාලාවවත් ස්වාමින් වහන්සේ බවත් කරඋඩ තියාගෙන ගියොත් නිින්දට නිදාගන්න බෑ. ඒ නිසා අපි කොතෙක් මහන්සිය දැනුණත් කොතෙක් නිදිමත දැනුණත් අපි රාත්‍රී යම් කිසි වෙලාවක නිදන්න කියලා අපි හිතුවොත් දැන් නිදන්න කියලා. ඒ වෙලාවේ වැදගත්ම තේ තමයි දට්ටික මැද ගන්න. හොඳට වේත් ටිකක් දාලා බුරුසුවක් අරගෙන දත් මැදලා හොඳට ඇල් වතුරෙන් මෝන සෝදලා එතකොට නිදිමත බුරු නිදිමත යනවා. ගියත් නොගියත් එයින් පස්සේ හොඳට මෝන පිසදාගෙන අඬු කෝප භාගයක් විතර වතුර ටිකකුත් බීලා තියෙනවා නම් ඇඟේ රසණයට සක්මනට එන්න. කාමරේ තුල වුණත් කමක් නැහැ කෙටි පියවර තබමින් විනාඩි 10ක් සක්මන් කරන්න. හිට ගන්න. තප්පර 4ක් 5ක් තමන්ගේ ශරීරයේ හිටගෙන ඉන්න හැටි දැක ගන්න. කවදාකවත් දැකලා නැහැ තමන් තමන් හිටගෙන ඉන්නවා. ඒ නිසා මෙහෙම හිටගෙන තප්පර කීපයක් මේ ස්වરૂපය දිහා බලන්න. බලලා දැන් සක්මන් කරන්න ආරම්භ කරන්න දකුණු පැත්තේ. හැමතිස්සෙම දකුණු පාය ඉදිරියට තියන්න සිහිය අලුත් වෙනවා. දැන් ස්වභාවිකව මේ යන හැටි බලන්න. එයා යනවා. එයා ඉස්සෙනකොට මෙයා පැත්තට හැරෙනවා. ඊට පස්සේ මෙයා ඉස්සෙනකොට අර ගැන බලන්නේ මේ පැත්තට හිත දානවා. ওই විදිහට පාදයෙන් පාදයේ හිත සාමාන්‍ය වශයෙන් මාරු කරමින් අතනට යනවා. ගිහිල්ලා නවතිනවා. නැවතිලා ආයෙත් බලනවා මේ රූපෙ දිහා. හිතගෙන ඉන්නේ ඊට පස්සේ දැන් තියෙනවා වැඩක් මේ හිතගෙන ඉන්න ගමන් මේ රූපේ ඇරෙන හැටියට මේ හිත පවත්තන්න මේ. හරි. දැන් යනවා. දැන් යන හැටියට හිත පවත්තගෙන යනවා දැන් පාදේ. මේ විදිහට විනාඩි 10ක් සක්මන් කරනකොට ඔක්කොම සිතුවිලි හේදිලා යනවා. දැන් නිකන් යකඩ මිනිස්සෙක් වගේ මේ යනවා විතරයි. මේක සමහර විට හිතට ඇල්ලුවොත් නුනිදාම් සක්මන් කරන්න හිතෙන්න පුළුවන් පැයක් දෙක. ඒ සමාධිය නිසා නීවරණ යටපත් වීම නිසා එහෙම වුණොත් ඊටාම භාග්යක්. එහෙම නැත්නම් විනාඩි 10ක් විතර සක්මන් කරලා ගිහිල්ලා ඇඳේ වාඩි වෙලා අදිෂ්ඨානයක් කරන්න මගේ කායික විඩාව සංසිඳන විට මා අවදි වෙම්බා කියලා හිතලා බොහොම සාන්තව බොහොම සිහියෙන් මෙහෙම ඇලවෙන්න කොට්ටෙට. කොට්ටෙට ඇලවෙලා හිස තියලා එහෙම අත තියාගන්න. මේ පාදය මෙහෙම දික් කරලා උඩින් තියෙන දකුණු පාදයේ අදිනවා ටිකක් මෙහෙම. අඟල් 6ක් විතර අදිනවා. තමන් ඉන්න පැත්තට. එතකොට පාදයෙන් පත්තේ අච්ඡාදේත්වා කියලා සීහසෙයයන් කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ. ඊට පස්සේ මුකුත් කරන්න එපා මේ ඉන්න ස්වභාවය දිහා බලාගෙන ඉන්න. නිදන්න උත්සාහ කරන්න එපා. භාවනාවක් ඕනේ නෑ. මේ ඉරියව්ව දිහා බලාගෙන ටිකක් වෙලා ඉන්නකොට Tamanට පුරුදු කර්මස්ථානයේ ආනාපාන සතිය නම් ඒක විදිහට මතුවේ. ඒ මතුණාම ආනාපාන සතියේ හිත තියලා සාන්තව ඉන්න අවශ්‍ය නම් නිින්දයයි නැත්තම් නීවරණයට වුණොත් එළි වෙනකල් හරි මානසිකාරයේ ඉඳී. කොයි වෙලාවක හරි විඩාව දැනුණා ඉබේට නිින්ද යනවා. ඒ නිින්ද ඊටාම ගැඹුරුයි. ඒ නිසා ඇයකටවත් කලින් අවදි වෙනවා වෙනදට වඩා. ඒ අවදි වුන්නේ කර්මස්ථානය අරගෙනමයි ආනාපාන සතියෙන් ඉන්නේදී සිත නිවුණා නම් එහෙම කර්මස්ථානය අරගෙනමයි අවදි වෙන්නේ. බොහොම පහසුවෙන් ආනාපාන සිද්ධ වෙනවා. ඒ වගේම තමන්ගේ ඉරියව්වේ ඉන්නේදී සිත නිමුණා නම් ඉරියව්වට හිත තියාගෙනමයි අවදි වෙන්නේ. ඒ අවදි වුණාම තප්පර කීපයක් බලන්න මට කොහොමද කයට අමාරුද ඇස් දනවද විඩාවද කොහොමද කියලා බලනකොට තේරෙනවා ඊටමත් ප්‍රබෝධමත් දවසකට අවදි වෙලා බව. එහෙමනම් ඔර්ලෝසුව දිහා බලන්නේ නැතුව අවදිමත් වෙලා මූණ සෝදලා කැමතිනම් පුංචක් ව්‍යායාම කරලා සක්මනට බහින්න. සක්මනේ සාමාන්‍ය විදියට ටික වෙලාවක් සක්මන් කරලා පැය ගණන් තීරණය කරන්න එපා. තමන්ගේ හිත නැగిලා කොයි වෙලේ දෙන්නේ අන්න ඒ වෙලාවට වාඩි. මෙන්න මේක තමයි භාවනා කරන. එහෙම කරනවා නම් නින්ද හොඳයි. එහෙම නැත්තම් අමාරුයි. අද කරලා බලමු නේද? හ්ම්? වෙනවනාතිය. ගාක ස්වාමීන් වහන්සේ මට මම ආනාපාන සති භාවනාව වඩන්ඩ ගත්තත් කවදාවත් වඩන්න අමාරුයි. ඒත් මම දුක් අනිත් සමාධි භාවනා කරනකොට එකපාර පාරම ඔළුව ලොක් මේ ලොක් වෙලා වගේ නිකන් සමාධියට වගේපත් වෙනවා. එතනින් එහා කිසිම බාහිර දෙයක් මට දැනෙන්නේ නැහැ. දැන් අද උදේ භාවනා කරනකොට ටිකක් වෙලා යනකොට කහ පාට එළියක් දැකලා කළු තිතක් වගේ දාලා ටිකක් වෙලා යනකොට බුදුරුවක් දැක්කා. මම ඒ වෙලේ හිතුවේ ඉස්සරහ තිබෙන බුදුරුව කියලා. එහෙම ඈ අරින්න ගියත් ඈ තද වෙලා වගේ. ඒකලා ටික වෙලාවක් ගිහිල්ලා ඔළුව ඉස්ස නිකන් ගැස්සීමක් වගේ වෙනවා. මම ආස්වාද ප්‍රාස්වාදයට යන්න ගියත් ඒකට යන්නේ ඔළුවේ ගැස්සීමක් ඇති වෙනවා. ආස්වාස ප්‍රස්වාසයේ නිමේද භාවනාව ආස්වාස ප්‍රස්වාසයේ තමයි ගියේ භාවනාව. ඒ වුණාට මම විනාඩි 10ක් ඇතුළත සමාධියට වගේ නිකම් මට ඒක තේරෙන්නේ නැහැ. ආස්වාස ප්‍රස්වාසයේ නැතු යනවද? ඔව් ආස්වාස ප්‍රස්වාසනේ උස්ම ගැනීම දැනෙන්නෙම නැහැ. ඊට පස්සේ හිත එක්තරා ඇකිලීමකටපත් වෙනවා තමන් පැත්තට හැරෙනවා. ඔව්. ඒ වෙලාවේ ආලෝකයක් පහළ වෙනවද? ආලෝකයක් කියන්නේ අද නම් මට කහ පාට වගේ නිකම් පොඩි හිත දැනුනේ. ඒකලියල මැද අලුත් හිතක් වගේ දැනෙන්නේ. හිත ගමන් බුදුරුවක් වගේ දැක්කුවා. ඉතින් මම හිතුවේ ඉස්සරහ තියෙන බුදුරුව වෙන්න ඇති කියලා. ඇහැ ඇරලා බලන්න ගියත් මට පේන්නේ නැහැ. අරින්න බෑ. ඊට පස්සේ ඔළුව නිකන් නලල ගැස්මක් වගේ ඇතුණා. මම ආපහු ආස්වාද පාස්වාසයට උත්සාහ කරන්න යනකොට. බලන්න. ආස්වාස පාස්වාසයට යන්න උත්සාහ කරනකොට නලල ගැස්මක් වගේ ඇති වෙනවා. නලල ගැස්මක්. ඔව්. ඔව්. ඔය එකක්වත් නරක නෑ. මේමයි ටිකක් ඔයිට වඩා බලාපොරොත්තු අඩු කරගන්න. ප්‍රතිඵල ගැන තියෙන ආසාව ටිකක් අඩු කරගන්න. පුංචි ළමයෙක් වගේ නොදන්න ළමයෙක් විදියට ආස්වාස ප්‍රස්වාසයේ දිහා බලන්න. මේ මොහොතේ මේ එක ආස්වාස ප්‍රස්වාසයක් විතරක් දැක්කොත් ඇති මට. විනාඩියක් දෙකක් මට හිත තියාගෙන ඉන්න පුළුවන්ද කියලා ඒකට හැරෙන්න. අර තිතක් වගේ දැක්ක එක සමාධි නිමිත්තක්. බුදු පිළිමයක් පහළ වුණේ සමාධි නිමිත්තක්. ඒවා දිහා බලන්නත් එපා. ඒ වගේම වරින් වර ওই හිසේ තද වෙන ගති, ගැස්සෙන ගති තිබුණට ඒවා ගැන සලකන්න ඕනේ නෑ. Tamanට තද බල පීඩාවක් වෙනවා නම් විතරක් ඒවෑ අරමුණෙන් අයින් වෙලා, පරයන්කෙන් අයින් වෙලා මග හරවන්න. පිට පිටම යම්සි ආබාධයක් වැනි තත්ත්වයක් මතුවෙනවා නම් භාවනා කිරීමේදී ඒ ආබාධිත தත්ත්වේ මතුවෙන්න එනකොටම නැගිටින්න. වරක් දෙකක් නැගිටිට පස්සේ ඒක හිතට අමතක වෙලා ඒක මට එතකොට ඇහැ අරින්න බෑ ඔළුව ගැස්සීමක් ඇති වෙන නළලේ මගේ ඉස්සෙල්ලාම නේ මේ පිටපැත්ත ලොක් වෙනවා වගේ වෙනවා. පින් වෙනවද? ඔව්. පින් වෙන්නේ නැහැ නිකන් ලොක් වෙලා වගේ නිකන් මොකද වෙන්නේ? ඔව්. ඒ නිසා දවස් කීපයක් වාඩි වෙලා සාමාන්‍ය විදිහට ඇස් වහන්න නැතුව මෙහෙම ඉගෙන ආස්වාස් ප්‍රස්වාස් භාවනා කරන්න. දවසක් විතර. ඊට පස්සේ ආසනයක් දෙකක් ඇස් අරගෙන හොඳට භාවනා කරනවා. සාමාන්‍යයෙන් මෙහෙම එළිය බලාගෙන උනත් තමන්ගේ ආස්වාස් ප්‍රස්වාස් දිහා බලාගෙන කල්පනාවෙන් ඉන්න පුළුවන්. ඒක හොඳයි. ඒ විදිහට වරක් දෙකක් කරලා ඊට පස්සේ ඇස් වහගෙන බලන්න. එතකොට ඔය තියෙන්නේ ඔගේ ඔගේ ධාතු කර්මස්ථානයේ පුංචි පුංචි දේවල් තියෙනවා. ඒවා වහම සමහර අයට ඇහත් ලොක් වුණා වගේ වෙනවා. සමහර අයට බෙල්ල තද වුණා වගේ. ඉතින් ඒවා සාමාන්‍ය දේවල්. ඒක අපහසුත්ම නිසා තමයි මේ විදියට ඇස්සරගෙන භාවනා කරලා අනිත් එක සක්මන් කිරීම ටිකක් වැඩි කරන්න. සක්මන් කරද්දි මධ්‍යස්ත වේගිකින් අර ඕනවට වැඩිය අරමුණ ගන්න එපා. පාදයේ ස්පර්ශයේවත් පාදයේ යන හැටිවත් නෙමෙයි සාමාන්‍ය සක්මනක් ගන්න. සාමාන්‍යයෙන් හිත සැහැල්ලු කරගන්න. බුද කලාව අපි කියන්නේ හිස් වැල්මෙන් ඇවිදින්නේ. එහෙම ඇවිදිනකොට ඔය තියෙන ඔක්කොම අඩු වෙලා බොහොම හොඳට හිත තැම්පත් වෙලා යනවා. ඊට පස්සේ Tamanට තේරෙනවා ඒ සක්මනේදීම සමහර විට අරිට වඩා හිත යොමු කරන්න හිතෙන්න පුළුවන්. ඒ නිසා වරක් දෙකක් ඇස් ඇරගෙන භාවනා කරන්න හොඳයි. ඊට පස්සේ ඕනෙනම් ඇස් වහගෙන භාවනා කරන්න. ඇස් වහගෙන විනාඩි 5 10ක් යනකම් කලක් මොනවත් තේරුමක් නැති වෙලා යනවා. ඇස් වහන් ඉන්නේද? ඔව්. ඉතින් ඒකට තියෙන අපහසුව මොකද්ද? අපහසුාවක් නෑ. ඉන්න. ඉන්න පුළුවන් ඕනේ. ඕනම් මැරෙන්නේ. ඕනම් මැරෙයි. නෑ කොහොමද මං කියන්නේ ඒකට මම ආපහු හුස්ම ගැනීම පහත් දෙදීම පටන් ගන්න යනවා ඒක බෑ. එපා. ඇයි කොහොමද සමන් සමාධියක ඉන්නවා නම් කොහොමද කරන්නේ හුස්ම ගන්න? සමාධිමත් කෙනාට හුස්ම ගන්න බෑ. එයාට හිතන්නත් බෑ. සමාධි ශෙනිකව සමාධියට වැටිලා එහෙම තිබිලා වෙනවා වෙන්නත් පුළුවන්. ඒ නිසා මොකුත් නොකර වන්නකු වේවා කියලා ඉන්නවා. ඉතින් ඉන්න. ඊට පස්සේ ඕනම් වැටේ. වැටුණොත් කවුරුරි කෙමින් කරන්නේ නැත. ටිකක් සද්දය ඇහි. ඇඟේ එහෙම ගෙඩින් යනවා එහෙම වැටිල්ලක් වෙන්නේ නැහැ. නෑ මාවනම් වැටලා තියෙනවා අල්මාරියක් ඇතුළට. සීරම පිරිස මැද්දේදී. දඩෝන් ගාල වැටිලා තියෙනවා. ඉතින් මේ වගේ උඩ ඉඳගෙන ඉන්නකොට පොලේ ගහුවා වගේ වැටෙනවා. තුන් හතර පාරක් වැටෙනකොට වැටෙන්නේ නැහැ. ඒ නිසා ඉන්න බය නැතුව වේදනාව දැනෙනවා. වේදනාවක් දැනෙන්නේ නැහැ. එන හොඳයි. වේදනාව දැනෙන්නෙත් නැත්තම් හිතේ යම් ස්තම්පත්කමක් තියෙනවා. මට තමයි තමයිනත් මට ප්‍රශ්නේ තියෙන්නේ මේ නඩල ගැස්මක් ඇති වෙන ඒක මොකක්ද? කොහොමද ගැස් වෙන්නේ? ඇත්තටම නිකන් ගැස්මක් වගේ වෙනවා. ටිකක් වෙලා. ඔව්. මේම මිදෙනවද? ඔව්. ඊට පස්සේ ඒකට ටිකක් ටිකක් වෙලා තියෙනවා. හිතෙනවද? හිතෙන්නේ. කිති කැවෙනවද? නෑ ඒක මට අපහසුයක් නෑ. කොපියනවද? එහෙනම් ප්‍රීතියටත් ඕක වෙනවා. ප්‍රීතිය කියන්නේ කායික ප්‍රීතිය. මකුලෝ දුවනවා වගේ, කූඹි දුවනවා වගේ මොනවද අපි කියන්නේ මේ කුපුරු ගහනවා වගේ. ඒ වගේ මේවත් යම් සීතල රැලි යනවා වගේ ඒවා සිද්ධ වෙනවා. ඒවා ගණන් ගන්න එපා. අරමුණේ ඉන්න භාවනාවේ සාමාන්‍ය සැලෙන් භාවනා කරන්න. දීර්ඝ ආසන ගන්න එපා. ටිකක් කෙටි ආසන ගන්න. පැය භාගයක් විතර ඉඳලා ආසනේ මාරු කරලා ආයෙත් සැරයක් වාඩි වෙනවා. සැරයක් දෙකක් තුනක් කරනකොට ඒ ඔක්කොම අඩු වෙලා දැන්පත් වෙලා එනවා. අසරසයන්වත් ප්‍රායෝගිකව මහා කශ්‍යප බොජ්ජංග සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රය වගේ සූත්‍ර ආයෝගිකව එම පාටිභාෂාවෙන් කියවා තීරුමත් සමගම කියමින් ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේ මෛත්‍රී භාවනාව නිර්වාණා පොත් වහන්සේ හෝ අපේ පොත් වහන්සේ පිටකේ වහන්සේගේ පාලි භාෂාවෙන් හෝ මේ සඳහන් වෙච්ච කතාවක් ඉස්ම තියෙනවද නැත්නම් මොකද සිංහලෙන් පොත් බැලුවොත් මෛත්‍රී භානාව පොත් පහක් බැලුවොත් පහේ විස්තර අඩංගු දේවල් විවිධයි. ඉතින් ඒ වගේ යම්කිසි පාලියෙන් හෝ එහෙම දාතාවක් තියෙනවද? ගිරිමානන්ද සූත්‍රයේ කියන්නේ බුදුරයන් වහන්සේ ඒ ආනන්ද ස්වාමීන් වහන්සේට උගන්වපු දෙයක්. ඒකේ කියනවා සතියකෝ ත්වං ආනන්ද ගිරිමානන්ද ඉමා දස සංඥා උග්ගහෙත්වා ගිරිමානන්දස්ස බික්කුණෝ උපසංකමිත්වා මේක ඉගෙනගෙන ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහින් ඔබ කිව්වොත් ඒකෙන් එයා සනීප වෙලා නැගිටිනවා කියනවා ඉස්සෙල්ලා හඳුන්වලා දුන්නා හඳුන්වලා දුන්න එක තමයි ඔය පොතේ තියෙන්නේ ඊට පස්සේ තමයි කියන්නේ මේ දස සංඥාව ඉගෙනගෙන ඔබ ගිහින් කිව්වොත් උගන්නපු ටික නෑනේ ඒකේ ඒ නිසා ගිරිමානන්ද සූත්‍රය කියන්නේ කර්මස්ථාන ගොඩක් හඳුන්වා දීමක් විතරයි. ඉතින් ඒවා සජ්ජායනා කර කර ඉන්නවට වැඩිය ඒ එකක තියෙන දේ Taman ප්‍රගුණ කරන එකයි ඕන කරන්නේ. දැන් ගිරිමානන්ද සූත්‍රයේ තනියම ඉඳගෙන සජ්ජායනා කරන්න. ඒක විතරක් නෙමෙයි ඕනම සූත්‍රයක් Tamanට පුරුදු එකක්. විනාඩි 20ක් විතර තැන්පත්ව සජ්ජායනා කරනකොට ඔය විසිරෙන හිත නවතින. ඒ කියන්නේ ඒ සද්දය පසුපසින් තමා හිත පවත්වන්න ඕනේ. තමාගේම සද්දයට තමාගේම හිත යන්න. දේශපාලනඥයෝ කතා කරනකොට එයාගේ හැම ස්වරයක්ම එයා හොඳින් කල්පනා කරලා කතා කරා. ඒ නිසා හොඳ සතියක් තියෙනවා. අනිත් අයගේ අවධානය ගන්න. ඒ වගේ සජ්ජායනා කරද්දී පිරිතක් පිරිසක් එක්ක හෝ තනියම ඒ සජ්ජායනා කරන සුරේ ශබ්දයට තමන්ගේ හිත තියන්න එහෙම සජ්ජායනා කරලා හෝ අහගෙන ඉඳලා ඉවර වුණාට පස්සේ ඇස් දෙක පියාගත්තාම තමන්ට පිතාමත්ම ලස්සනට අර සමාධි නිමිත්ත පහළ වෙලා ඒ ආලෝකයේ ඇවිල්ලා ඉබේට තමන් වහගන්න. භාවනා නොකරපු අයටත් මුල් වරට ඔය දේ ඔය තැන්දි වෙන අය ඉන්නවා. ඒ නිසා තමන්ගේ භාවනාවට රුකුලක් හැටියට ගිරිමානන්ද සූත්‍රයේ හෝ යමක් සජ්ජායනා කළ එක හොඳයි. එහෙම නැත්නම් ඒක සජ්ජායනා කර කර වුණාට ධර්මය අවබෝධ කරගන්න බෑ. නිසා එච්චර දුරට යන්න එපා. මෛත්‍රී භාවනාව නෙමෙයි කර්මස්ථානම් වූ පොත්වල තියෙන වෙනස්ව. මොකද සමහර ආචාර්යන් වහන්සේලා තමන් වහන්සේ ප්‍රගුණ කරපු ටික විතරයි දන්නේ. ඒ නිසා යෝගාවචරයෙන් මූණපාන ගැටලු දන්නේ. යෝගාවචර බොහෝ පිටසක් එක්ක තමනුත් භාවනා කරමින් ඒ සාකච්ඡාවට සම්බන්ධ වුණාම ඒ ඒ යෝගීන් ඒ ඒ කර්මස්ථානයේදී මොන මොන පැතිවලටද මුහුණ දුන්නේ මොන මොන විදියට දේවයන් ගොඩාවේ කියන එක දැක ගන්න පුළුවන්. සමහර වෙලාවට සමහර ප්‍රශ්නෙකට ආචාර්යන් වහන්සේට උත්තර දෙන්න බෑ. එයා කියනවා ඒක තවචරයක් කරලා බලන්න. තවසරයක් කරලා බලන්න. එතකොට ඒකට පිළිතුරක් එනවා. මොකද සමහර යෝගීන් ඉන්නවා බාහිර වශයෙන් නාම රූප පරිච්ඡේද කරපන් කිව්වහම ගහලේ ගල්වල තියෙන්නේ කටපියාවෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා විතරයි. සමහර බටහිර යෝගීන් ඇවිල්ලා කියනවා බන්තේ there is consciousness in this. What is that? මේක විඥානයක් තියෙනවා ගල ඇතුලේ මොකද්ද? එතකොට තමා බලලා කියන්නේ එතන ඉන්නවා ඉතා කුඩා ප්‍රාණියකේ ප්‍රාණියාගේ විඥානය පේන්නේ අර රූපත් එක්ක කලවම් වෙනවා. ඒ වගේ අවස්ථා තියෙනවා ඒක පොතේ නෑනේ. ඉතින් ඒ නිසා බොහෝ දුරට පොත්වල තියෙන ඒවා වල ඉල්බ ගන්නේ නැතුව කල්‍යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් එක්ක කරනකොට ඒ ස්වාමීන් වහන්සේ ඕක කවුරු හරි යම් ප්‍රමාණයකට තමන්ගේ අත්දැකීම් තුළින් ඒක මෙහෙයීමේ හැකියාවක් තියෙනවා. සනන්ත ඒ වගේ මම අහන්නේ දැන් කිර්මානන්ද සූත්‍රයේ වගේ දැන් මෛත්‍රී භාවනාව සිංහල භාෂාවෙන් අපි වෙලා කියන්නේ. ඒ වගේ මෛත්‍රී භාවනාව ඉක්මත පාවිතහනයක් නේද? පාලියෙන් තියෙනවා. විසුද්ධි මාර්ගය ආරම්භ බලන්න විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තිනවා පාලියෙන් තියෙනවා සිංහලෙන් තියෙනවා. තව තියෙනවා සූත්‍ර පිටකෙත් තියෙනවා ඒවා විස්තර කරපු දැන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පජාන්‍ය විස්තර කරන තැනක් තියෙනවා විතක්කය. විහිංසා විතර්කයේ පිළිබඳව තියෙන තැනදී එතනක් තියෙනවා අවේරෝ හෝති අභ්‍යාපජ්ජෝ හෝති අනීගෝ හෝති සුඛී අත්තානම් පරිහරන්තු ති මානසිකා තබ්බං කියලා. ඒ ඔය තුන තම හතර තමා තියෙන්නේ. වෛර නැත්තේක් වේවා තරහ නැත්තේක් වේවා දුක් පීඩා නැත්තේක් වේවා සුවපත් වූ සිත ඇත්තේක් වේවා කියලා විහිංසා විතර්කයේ දුරු කරන්න කියලා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සංකප්පේ විස්තර කරන තැන තියෙනවා. අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප විස්තර වෙන තැන. ඒසයි එක එක තැන එක එක විදිහට තියෙනවා. නමුත් ඒවා දැනගන්න පුළුවන්. ඒ ඒ මෛත්‍රී භාවනාවට ඒකට අපි ජීවර ඒක ඒ සම්බන්ධ එතකොට. ඔය ඉතින් මෛත්‍රී භාවනාව කියන්නේ මම වෛර නැත්තේක් වෙම්බා. බුදුහාමුදුරන්ගේම වචනෙන් තියෙන්නේ එහෙමයි. තරහණත් එක් වෙම්මා, දුක් පීඩාණත් එක් වෙම්මා, සුවපත් වූ සිතත් එක් වෙම්මා එච්චරයි. ඊළඟටයි මාමෙන්ම කියලා කියන්නේ. මා මෙන්ම මගේ හිත සත්වයාද ඒ මට මෛත්‍රී කරගන්නේ සංකේතවත් කරලා මම මෙන්ම කියන්න ඕන නිසා ඒක කියන්නේ නෑ නමුත් අපි ඊට පස්සේ මෛත්‍රිය පතරවනකොට තවත් පුද්ගලයෙකුට ඒකේ අර්ථය තමයි මා මෙන්ම මොහුද මාගේ ආචාර්යෝද වෛර නැත්තේක් වේවා තරහ නැත්තේ පළක් හදනවා මොකද්ද වෛර නැත්තේක් වේවා තරහ නැත්තේ කියලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කිව්වම මදිද කියලා. ඉතින් හැබැයි බුදුහාමුදුරුවෝ නම් කියලා තින්නේ ඔය හතර තමයි. ඉතින් බුදුහාමුදුරුවෝ කියපු හතර ගන්නවා මිස සමහර අය අපිට 25ක් විතර එකතු කරනවා. උදේට මෛත්‍රී චින්තාවේදී තියෙන්නේ 25ක් විතර එකතු වෙලා. කවදාකවත් සමාධි ලැබෙන්නේ ඒක හොඳයි නිකන් Tamanට. සමාධියක් ලැබෙන්නේ සමාධියක් ලැබෙන්න නම් එක කාරණයකින් එක පුද්ගලයෙකුට මෛත්‍රී කරන්න. හතරේම මෛත්‍රී කරන්නේ Tamanට විතරයි මොකද සංකේතවත් කරන්න Tamanට කවදාවත් සමාධියක් ලැබෙන්නේ නැහැ අර්පණාවක් මෛත්‍රී කරගත්තට. ඒ වගේම මියගේ ඥාතියෙකුට අපි මෛත්‍රී කරන්නේත් නැහැ. මියගේ ඥාතියින්ට මෛත්‍රී කරන්නේ අපි මෛත්‍රී කරන අනිත් සත්‍යයන්ට අපාගත සත්වෙන්ට සබ්බේ සබ්බේ විනිපාතික අවේරා හොන්ත. ඒ කියන්නේ අපායේ අනිකුත් දුගති වල ඉන්න සත්වෙන්ට කියනවා විනිපාතිකයෝ. ඉතින් ඒගොල්ලන්ටත් අපි මෛත්‍රී කරන්න ඕන. දෙවියන්ට පස්සේ සබ්බායිත්‍යෝ සබ්බේ දැන් ස්ත්‍රීන්ට පුරුෂය මෛත්‍රී කරන්නේ නැහැ. නමුත් සබ්බායිත්‍යෝ කියනකොට සීළු ස්ත්‍රීන්ට කියනම ලෝකෙම ඉන්න ස්ත්‍රීන්ට මෛත්‍රී කරනවා ධානවත් ලැබෙනවා. ඒ වගේම සබ්බේ පුරිසා ඔක්කොටම සබ්බේ අත්ථ භාව පරියාපන්න ආත්ම භාවයත්තු සබ්බේ පුද්ගලා සබ්බේ විනිපාතිකා ඒ කියන්නේ මේ දුගතිය වල ඉන්න සත්‍ය අපාගත සත්‍යෝ සිත යොමු කරන්න ඕන. ඥාන සමාධියකින් චතුත්ථ ඥාන සමාධිය ඇති කෙනෙකුට මෛත්‍රී කරනකොට ඒ ඒ පුද්ගලයා අරමුණු වෙනවා. සබ්බේ දේවා කියනකොට රුක්ක මූල දෙවියන්ගේ ඉඳලා ඕගේ සිත පැතිරෙන ස්වභාවය ශක්තිය තියෙන ප්‍රමාණය දක්වා සත්‍ය අරමුණු වෙනවා. එහෙමයි මෛත්‍රී භාවනාව කරද්දී අපි අන්ධව නෙමෙයි කරන්නේ. ඒ වගේමයි ඥාන සමාධියක ඉන්න නැගිටලා තමන්ගේ කොටස් මෙනෙහි කරලා වගේම බාහිර රූපය කරන කොටත් තමන්ගේ කාමරයේ gedere ඉන්න පුද්ගලයාගේ විනිවිද දකින්න. නිසා කරලා බලන්න පොත්වල තියෙන තියෙනවා නෙමෙයි ඉතින් බොහෝ තැන්වල තියෙනවානේ. විශේෂයෙන් පිරිත් පොතේ තියෙනවානේ නේද? පිරිත් පොත්වල තියෙනවා.